අමින්නාංශය මේ ඥාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට මුරුදෙන්ට බලාපොරොත්තු වෙන්නේ අපේ දේශනා මාලාවේ අවසාන දේශනාව සිටු දිනාය සඳහා tempත්තලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යත්තනාමං ච රූපං ච අසීසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අවසානයේ ඉදිරිපත් කරගත්ත මේ අජිතමානව පුච්චා කියන මේ සූත්‍රය තමයි අජිත සූත්‍ර වශයෙන් හඳුන්වන සූත්‍රයේ මේ මානවකයා විසින් අසන්නද තුන්වෙනි ප්‍රශ්නයට ਸਰවචනාංශී දීපු ਸਰවඥ උත්තරේ තමයි මේ යත්තනාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති යම් තැනක විනාම රූපයන් නාමයන් රූපයන්ද උපරුජ්ජනේ වේද විඥානයාගේ Nirodhayen ඒ සියල්ලම Nirodhaයටපත් වෙයි කියන එක. ඉතින් මේ සූත් පිළිතුරු ගාතාවෙන් ඒ සූත්‍රයේ නිමාව සටහන් වෙනවා. එතකොට මේ පිළිතුරෙත් මේ අජිතමානවකයා බුදුජාන් වහන්සේ ළඟට පෙළඹෙන්න හේතු වෙච්ච කාරණාවත් අතර සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒක නිසා අපි ඒක හරිනම් වගේ සූත්‍ර වල ඒක මුලින් තමයි නිදානේ හේතුව පසුබිම සාකච්ඡා කරන්නේ. නමුත් අද අපි ඒක ඉදිරිපත් කරගන්නකොට මේ ගාථාවේ තියෙන අන්තර්ගතයත් එක්ක මේ මූලික පසුබිම ඉතිහාසයේ සම්බන්ධ වෙනවා. සර්වචන්ස වැඩ ඉන්න කාලේ ප්‍රාවරීන තම්බාවාරි කියන මේ බ්‍රාහ්මණයා කුසල් ජනපදයේ සවැත්නුවර හෝ කිට්ටුවක ඉඳලා තියෙන්නේ මෙයා සම්මත භාවනාවෙන් සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා ඒකේ ඒ කෙනා ආකින්චඤ්ඤ පත්‍යානෝ කියලා සඳහන් කරනවා ආකින්චඤ්ඤායතනය අපේක්ෂා කරමින් භාවනා කරපු කරපු බමුණෙක් බවයි සඳහන් වෙන්නේ ඒ කියන්නේ අරූප ධාන ආකින්චඤ්ඤායතන අපේක්ෂා කරනවා කියනකොට ඉතින් විඥාන ඡායතනය පුහුණු කරලා තියෙනවා. ඊ ගාවට තියෙන අකින්චඤ්ඤායතනට වැඩ කරනකොට මෙයාට තේරලා තියෙනවා මේ සඳහා මීට වැඩි විවේක ස්ථානයක් අවශ්‍යයි කියලා. ඒ සවැත්තුලින් පිටත් වෙලා දක්ෂිණපතේට දකුණු දිගට ගිහිල්ලා ගෝදාවරි නදියේ තීරේ තාමත්ම විවේකයට බර හුදේකලාවට බර තැනක අසබුවක් හදාගෙන මේ වනපල වලින් එහෙම නැත්නම් ගස්වල පොතු වලින් නැත්තම් පවත්ත ඵල භෝජික භෝජීව යැපිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ බොහොමත්ම දුෂ්කරව ඒ Tamante ඊගාවට යන්න ඕන කරන ඒ අරුප ධ්‍යානයේ සඳහා භාවනා කරනකොට එයාගේ තිබිච්ච භාවනා ක්‍රම සහ දෘඪ ප්‍රතිපatti නිසා විශාල පිරිසක් පැහැදිලා තිනවා අසල් ගන්ධනව මේ බ්‍රාහ්මණයට හරියට උපස්ථාන කරලා තිනවා. ඉතින් එමේ ඉන්න වෙලාවක මේ බමුණට ගම්දනවල උදව්වෙන් එක්ක පෙළඹීම නැත්නම් එයාගේ පෙළඹීම ලොකු විශාල යාගයක් කරලා එයා ඔක්කොම වස්තුව යාගකට නැත්නම් යාඥණයකට එහෙම නැත්නම් දානයකට දීලා Tamange අසුබට ආවට පස්සේ මගියෙක් එහෙම නැත්නම් ගාමිකයෙක් මේ මෙයා හිතන විදිහට එයාට වැඩිය භාවනාවෙන් දක්ෂ එහෙම නැත්නම් ඉන්ද්‍රජාල සහිත බමුණෙක් බොහොම වයසයි අතපය ඔක්කොම ගමනින් වෙහෙසටපත් වෙලා දත උලත් කහටින් බැඳිලා කිස් ජටාමඩලු බැඳලා මෙයා ළඟට ඇවිල්ලා කියනවා මට ලොකු මේ යාගයක් කරන්න තියෙනවා මට රන් මිල 100ක් දෙන්නයි කියලා. එහෙම නැත්නම් මට කහණු 100ක් දෙන්නයි කියලා. ඒකට බාවාරි බ්‍රාහ්මණයා කියනවා මරයට ආසනයක් පනවලා වඩා හිඳවලා ආගම් සුරක්කාර කරලා මම මේ දානයක් දීලා ප්‍රතිලා මිතර නිසා මයලතේ මොනම මිලක්වත් එහෙම වස්තුවක්වත් නැහැ කියලා තමන්ගේ தત્ත්වය සඳහන් කරනට අර මගියට ගමිකයාට තරහ ගිහිල්ලා කියනවා මං වගේ කෙනෙක් ඇවිල්ලා තමන්ගේ යමක් යාඥා කරනකොට ඒක දී ගන්න බැරි නම් උඹ වගේ කෙනෙකුට ශාප වේවා උඹ හිසත් කඩවකට පැලේවා කියලා. එතකොට බාවාරි බ්‍රාහ්මණයට විශාල සංවේගයක් පශ්චාත්තාවයක් බියක් හට ගන්නවා මේ කරපු ශාපේ නිසා. තමන්ට මේ බමුණට දෙන්න තිබුණා ඇත්තටම දෙන්නත් ඉඩ තිබුණා ඇත්තටම සිද්ධිය ඒ තමන් අතේ තිබුණ සබ්බතැදීමේ පාවිච්චි කළ දානයක් දීලා. ඉතින් ඒකේ බමුණ ඇහුවේ නැහැ බමුණ හරීම මේ කොහොන්වත් කරපුරන කෙනෙක් ඒ කියන්නේ කුහක කෙනෙක් ශාප කරනවා. ඊට පස්සේ මේ පාවාරි බ්‍රාහ්මණයට භාවනාව හරියන්නේ නැහැ ධ්‍යාන වලට සමවදින්නත් බෑ බත් කන්නත් බෑ අසහනයි දැන් කියන විදිහට කියනවා නම් ડિප්‍රෙෂන් ඒව නැත්තම් පැනික් ඇටැක් ඉතින් ඉන්නවා මොනවාක්වත් කරගන්න එතකොට ඊටාම දුක්ඛිත තත්වයක් මෙයා මෙතෙක් කරන කන්නම් ඇතෑනෝද ආධ්‍යාත්මික චර්චාවක් ගත කරපු මිනිසුන්ගේ ප්‍රසාදේ දිනාගත්ත කෙනෙක් නමුත් ඊට පස්සේ සම්පූර්ණ වැටෙනවා වැටෙනට පස්සේ ගෝදාවරි නග මේ ගංග ඇසුරු කරගෙන ඉන්නේ වනසන්නේ ඉන්න සම්‍යක් දෘෂ්ටික දේවතාවෙක් කියලා කියනවා ඔය ආපු බමුණා හිස කියන කඳුරන්නේත් නැහැ හිස පුපුරනවා කියන කඳුරන්නේත් නැහැ ඒ නිසා ඔයා බලන් බයයි බය වෙන්න එපා එයා එහෙම එයා නිකම්ම නිකන් කුහක බමුණෙක් විතරයි සල්ලි කෑදරකමට ඇවිල්ලා බය කරලා ගිය හිස අඳුරන්නේ හිස පුපුරන හැටි දන්නේත් නැහැ කියලා ඒතර මේ භාවාරි බ්‍රාහ්මණය අහනවා පින්වත් దేవතාවෙනි ඔබ දන්නවද හිස කියන්නේ මොකද්ද කියලා? ඔබ දන්නවද හිස හත් කඩකට පැනනත් හිස පුපුරනවා කියලා. ඊට පස්සේ කියනවා ඒක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ජිනවරයෙකුගේ ප්‍රශ්නයක්. ඒ ජිනයන් වහන්සේලා මිසක් අය කවුරක්වත් දන්නේ නැහැ. ඒක මට අදාළත් නැහැ. මට විශේෂෝචර වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එහෙමනම් ඔබ දන්නවද? එහෙම ජිනයන් වහන්සේ නමක් මේක දන්න කෙනෙක් ඉන්නවයි කියලා. ඒකට කියනවා මේ ශාක්‍ය ජනපදයේ නිකුත් වෙච්ච අනන්ත ජින වූ උත්තමනාංශ නමක් බුදුන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා මේක විශ්ල ගන්න පුළුවන් වෙයි කියලා. ඒසරි බ්‍රාහමණි බ්‍රාහ්මණයන් මේ බුදුන් කියන නම ඇහෙනකොටම විශාල ශ්‍රද්ධාවක් එතරටි පිච්ච බය චකිතේ වෙනුවට ශ්‍රද්ධාවක් පහළ වෙලා අහනවා අනේ මට කරුණා කරලා ඒ දිශාවට පාර කියන්නේ. ඒකට කියන කොසල් ජනපදයේමයි සවැත් නුරවා ඉන්නේ කියලා බමුණ ළඟට මේ බමුණට దేవතාව කියනවා කියලා විමසලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. මෙයා ළඟින් විසඳෙන්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ බමුණා තමන්ගේ ගෝල බාල පිරිස කැඳවලා කියනවා මට මෙන්න වටනා සුබ පණිවිඩයක් හම්බුණා බුදුන් ලෝකේ පහළ වෙලාලු. ඒ නිසා උඹලා ඔක්කොම මං වෙනුවෙන් ගිහිල්ලා මේ බුදුහාමුදුරු බුදුහාමුදුරට බාර ගන්න එපා. හිතින් ප්‍රශ්න විමසන්න බුදුහාමරගේ අනාවරණ ඥාණයට තමන් විමසන ප්‍රශ්න තේරිලා උත්තර දුන්නොත් පිළිගන්නේ කියලා. ඒක ඇත්තට පොඩි දෙබසක ඵලයක් විදිහට එන්නේ යන යන ශිෂ්‍යව අහනවා කොහොමද අපි අඳුරන්නේ බුදුහාමුදුරු කියලා. එතකොට දෙතිස් මහපුරුෂ ලක්ෂණ මේ බමුණා විස්තර කරනවා. විස්තර කළා කියනවා ඒකත් එච්චරම සාතික එකක් නෙමෙයි. බුදුචානන් වහන්සේ Taman අහන ප්‍රශ්නෙට හිතින් අහන ප්‍රශ්නට උත්තර දෙනවනම් අනාවරණ ඥානය පිළිබඳ සාධකයක් ගන්න පුළුවන් මේ විදිහට විමසන්න කියලා. ඉතින් දැන් අපේ ශාසනයේ උගාක් වැඩ කරන අය පිටහම් කරන කට්ටිය මෛත්‍රී බුදුහාමරෝ දකින්න ප්‍රාර්ථනා කරන කොහොමද બોලේ අඳුරන්නේ? ක බරපතල ප්‍රශ්නයක්. මේගොල්ලෝ මේ ඔක්කොම පින්දහම් කරනවා කොහොමද කියලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකපුවාම ඇඩ්‍රස් කාඩ් එක දෙයිද මේ මම මෛත්‍රී බුදුහාමුදුරුවෝ නැත්නම් ටෙලිෆෝන් නම්බර් එක දෙයිද ඊමේල් ඇඩ්‍රස් එක දෙයිද අද ඉන්න මේ හොරු කණ්ඩායම දිහා බලනකොට කී දෙනෙක් මේ වෙනකොට මෛත්‍රී බුදුහාමුදුරේට බොදු වෙලක් තියෙනවා මේ ළඟදිත් එක්කෙනෙක් නැති වුණා තාම නැති වුණේ නෑ තාම ඉන්නවා ගාල්ලේ යා කියා ගන්නවා මෛත්‍රී බුදුන් කියලා එන් ගිහිල්ලා කොහොමද කවුද විස්තර කරන්නේ. ඉතින් ඒක තමයි මේ මේ ඇත්තටම මේ භාවාරි බ්‍රාහ්මණයන්ට අපේ ඉන්න බෞද්ධයන්ට වැඩි මොලේ තියෙනවා. හම්බුනට පස්සේ කොහොමද යා බුදුන් කියලා දැනගන්නේ. ඒකට උඹ උඹලා දන්නවනේ ත්‍රිවේදේ මේ දෙචිස් මා පුරුෂ ලක්ෂණ. එසා පුරුෂයා දකින්නකොට බලපං මේ පුරුෂ ලක්ෂණ. ඒ වාගේම මේ අනාවරණ ඥානය පරීක්ෂා කරන්න තමයි හිතන දේ ප්‍රශ්නේ කරන්න එතකොට උත්තර දෙයි කියලා. ඉතින් මේක මේ දෙකම අරගන්න අද තියෙන රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගියාම ඕනම පුරුෂ ලක්ෂණයක් ගන්න පුළුවන්. කාට හරි සැක තියෙනවා නම් මට අහන්න මං කියලා දෙන්නම්. ඕනම එකක් ගන්න පුළුවන්. අද ඔය පෙන්නගෙන ඉන්න කිසිම එකට කොඳු වැට පළවක් තියනවාද විශ්වාස නැහැ. හැබැයි ඔක්කොම බුම්බගෙන ගත කරන ජීවිත තියෙන්නේ. ඒ වගේම ඇසූදු හිතූ දේවල් හිතූ වැටූ දේවල් කියන කී තරම් පිස්සුවද ඉන්නවද? ළඟට කියනකොට හිතූ දේවල් කියන පිස්සු ඕනි තරම් ඉන්නවා අසාධ්‍ය රෝගී. ওই ලකුණු දෙකටම ගියාට ওই කාටවත් අල්ලන්න හම්බ වෙන්නේ ඊට වඩා හරි ලේසි ආනාපාන සති භාවනාව කරන එක. එක එක ළඟට ගිහිල්ලා මේ දේශ මහපුරුෂ ලක්ෂණ බලන්ඩයි මේ අනාවරණ ඥානය බලනකොට බුදුහාමරෝ දීලා තිනවා කරන එක. ඒක පැත්තක දාලා අපි මේ මේ බලන්න හදනකොට ඒ දා ඉඳලා දෙන ප්‍රශ්නයක් මේ. කෙසේ නමුත් මේකේදී ප්‍රශ්න තියෙන උත්තර තියෙනවා. ඊට පස්සේ මේ බාවරි බ්‍රාහ්මණය මේ කට්ටියට කියනවා ඔබ ගිහිල්ලා ඔබලා ගිහිල්ලා ඉස්ලාම ගුරුනාථගෙන අහපල්ලා. භාවරි බ්‍රාහ්මණය කියන්නේ කවුද? නම කියන්න පුළුවන් කියලා බලපන්. ගෝත්‍රය කියන්න පුළුවන් කියලා බලපන්. ත්‍රිවේදේ දන්නවද කියලා පරීක්ෂා කරපන්. ශිෂ්‍යෝ ඉන්නවද කියලා පරීක්ෂා කරපන්. පුරුෂ ලක්ෂණ හපන්. ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ කියලා. ඉතින් මේ තමන්ගේ ගෝලියෝ ටික තමයි අජිත ඔය ආදිවාසීන් ඒ ඉන්න පාරායන වර්ගයේ ඒ සූත්‍ර නම් වලට අදාළ හැම මානවකෙක් මෙතන ඉන්නවා ඒ කණ්ඩායමේ මේ සීල දිනාට පාර කියනවා දැන් ඉන්න දක්ෂිනාපතේ ඉඳලා සවැත්නුරට යන යොක්කෝම සල්ලිනි සංදේශය වගේ පොතේ තියෙනවා මෙයා මේ ගම මේ ගම පහු කරන පහු කරන පහු කරන ක්‍රමයෙන් සවැත්නුරට පැමිණෙනකොට සර්වචන් වහන්සේ මේ පිරිසකට බණ කියමින් ගත කරනවා. එතකොට ඒ දකින්න ඔක්කොටම සතුටක් ඇති වෙනවා. දැන් මෙයා තමයි මේ අපි පුරුෂ ලක්ෂණ අනුව පරීක්ෂා කරන්න ඕනේ. අනාවරණ ඥානෙ පරීක්ෂා කරන්න ඕනේ කියලා මේගොල්ලෝ වාඩි වෙලා ඒ බණ කියන අතරේ ਸਰවචනාසිගේ තිරිසක් මහ පුරුෂ ලක්ෂණ බලනකොට එයාට ඒ බාහිර පේන තියෙන ඔක්කොම ලක්ෂණ ටික ඒගොල්ලෝ අඳුර ගන්නවා. අඳුරගත්තට පස්සේ ඒගොල්ල ලද අවස්ථාවක ඉස්සරහ ඉඳගෙන කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුණා මගේ ගුරුන්නාසිකේ නම දැනගන්න ඕනේ. නැත්නම් ගෝත්‍රය දැනගන්න ඕනේ. ත්‍රිවේද පාරකෝ බව දැනගන්න ඕනේ. ශිෂ්‍යෝ ඉන්නවද නැද්ද කියලා දැනගන්න ඕනේ. මගේ ගුරුහාමුදුරන්ගේ පුරුෂ ලක්ෂණ දැනගන්න ඕනේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කතා කරලා කියනවා උඹලා ආවේ මේ බාවාරි කියන නැත්නම් ප්‍රාවර කියන බමුණගේ පණිවිඩයකටයි. එයාගේ නම මෙහෙමයි. එයාටත් පුරුෂ ලක්ෂණ තියෙනවා. එයාටත් Tamange දිවෙන් සම්පූර්ණ දිව එළියට දාපුවා මුළු මූණම වහන්න පුළුවන්. ඒක මේ බුදුරජාණන් වහන්සේලාට තියෙන පුරුෂ ලක්ෂණයක්. ඒ වගේම ඌර්ණ රෝමේ තියෙනවා දෙබැම මුල දකුණට කරකිච්ච රෝමයක් තියෙනවා පොට්ටු තිබ්බා වගේ. ඒ වගේම යාගේ පුරුෂ ලක්ෂ මේ පුරුෂ ලිංගය ගුහ්‍යාවරණයි වත්තු ගුහ්‍යයේ තියෙනවා පුරුෂ ලිංගයේ ආවරණ වෙලා තියෙන කියලා ඒක බුදුරජාණන් වහන්සේටත් සමාන දෙයක් කෝෂයකින් වැහිලා තියෙන්නේ කියන එකයි ඒකේ අදහස් කරන්නේ. ඉතින් වා කියනකොට අර ඒ මානවකෙන්ද සතුටක් ඇති වෙනවා. ත්‍රිවිධ පාරගෝ බවත් කියනවා. කිව්වට පස්සේ ඒගොල්ලෝ ඉතින් කල්පනා කරනවා අපේ ගුරුනාචර තියෙන ප්‍රශ්නේ තමයි හිස කියන්නේ මොකද්ද? හිස බිඳිනවා කියන්නේ මොකද්ද කියන එක. නැත්නම් හිස හත්පඩට පලනවා කියන්නේ. ඒතර බුදුරජාණන් සඳහන් කරනවා මේ ආරය ප්‍රශ්නේ හිතනකොට බුදුරජාණන් කියනවා මේ ආර්යහත් විනයේ නැත්තම් මේ සරුවචන් වහන්සේලාගේ ආර්ය විනයේ හිස වශයෙන් සඳහන් කරන්නේ අවිද්‍යාවට කියන. හිස තමයි අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන මේ දොළොස්සාකාර පටිච්චසමුපාදයේ මුල හිස. එනිසා හිස බිඳිනවා එකකින් අදහස් කරන්නේ අවිද්‍යාව නැසනවා ආර්යත් මාර්ගයටපත් වෙනවා. ඒ සඳහා අරියත් ප්‍රතිපදාවෙන් තමයි හිස හත් කඩකට පැලෙන්නේ ওই සාපයකටවත් කුහක බමුණන්ගේ සාපයකට නෙවෙයි කියලා. ඉතින් ඒකට මේ අජිත මානවක ඇතුළු මෙත්තේය ආදී ඒ සියලු දෙනාගේ පැමිණීමේ කෘත්‍යමාරයි. පුත්‍රජානංශය ඒකට උත්තරේ දෙනවා. එතකොට පුත්‍රජානංශය අවසරයක් දෙනවා. තමන්ටත් ගුරුනාංශික සේවයමාරයි, ඒ පණවිඩයමාරයි, දැන් Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා ප්‍රශ්න කරන්න කියලා. ඒක එක්කෙනෙක් ඊට පස්සේ ප්‍රශ්න අහනවා. ඒ ටික තමයි ඔය පාරායන වර්ගයේ තියෙන්නේ. ඒ ඒ මානවකෝ සියලු දෙනාම ගාක් භාවනා කරපු ඇත්තෝ ඒ වගේම සර්වචනන්සිකේ බණ අහනකොට යත්තන්ඩ නිවන් දකින්න තරම් පිං තිබුණ ඇත්තෝ කොච්චරද කියනවනම් අද ඒ ත්‍රිපිටකේ ඊ타ත්ම ආධිකාම් නැත්තම් ප්‍රාග් භාෂාවක් පාවිච්චි වෙන දර්ශනෙට ඊටාම කිට්ටු වචනාර්ථ ඊටාමත්ම සූක්ෂම පාවිච්චි කරපු සූත්‍ර ටික තමයි ඒ පාරායන වර්ගයේ ඒ පාරායන වර්ගයේ පළවෙනිම සූත්‍රය තමයි මේ අජිත මානව පුච්චා මම මේ කෙටියෙන් සඳහන් කරේ ඒ අජිත මානව පුච්ච කියන මේ ප්‍රශ්නේ නැත්නම් මේ සූත්‍රය ඇති වෙන්න පසුබිම් වෙච්ච දේ නිදාන් වෙච්ච දේ ඉතිහාස කතාව ඉතින් ඒක සුත්තනිපාත පොතේ පාරායන වර්ගයේ පටන් ගන්නකොට මේක සඳහන් කරලා තියෙනවා මේ නිදානය ඒ අජිතමානව වලකට වගේ ඊට පස්සේ තියෙන සෑම සූත්‍රයකටම නිදානේ බාටපත් වෙනවා. ඉතින් මෙතනදී මේ බාවාරි බ්‍රාහ්මණයා හිටියේ අරූපී ධානවල එයා ආකින්චඤ්ඤායතනේ ප්‍රාර්ථනා කරමින් භාවනා කරන කෙනෙක්. මේක මේ ආකින්චඤ්ඤායතන බ්‍රාහ්මණ දක්වා භාවනා කරන කෙනෙකුට අර ඇතිවිච්ච සැකේ නිසා සාපේ නිසා ධානයට සමවැද ගන්න බැරි වුණා, කන බොන්න බැරි වුණා. එයා වීලිලා සම්පූර්ණ දුක්ඛිත තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ ඒ සම්මියදෘෂ්ටික දෙවි දේවතාවියක් තමයි මේ සහන් එලියක් දෙන්නේ උත්තරයක් දෙන්නේ. දැන් අපි අද ගත්ත ගාථාවේ සඳහන් කරලා තියෙනවා යත්ත නාමංච රූපංච අශේෂං උපරුච්චති විඥානස නිරෝධේන එත්තේසං උපරුච්චති කියලා. එතකොට ඒකෙත් කියවෙනවා මේ විඥානයාගේ නිරෝධයක් ගැන. ඒසොට මේකේන ආකින්චඤ්ඤායතනට ඉස්සල්ලා තියෙන විඥානං ඡායතනයත් ඉක්මවල තමයි ආකින්චඤ්ඤායතනට යන්නේ. ඒසොට එතන මේ ඉක්මවන විඥාන ඡායතන කියන්නේ මොකද්ද? මෙතන සර්වඥාන්සේ කියන විඥානයාගේ නිරෝධය මොකද්ද කියන එක මම හිතනවා අපි මෙතෙක්කල් මේ වැඩමුළුවේදී සාකච්ඡා කරපු ගොඩක් ප්‍රශ්න වලට යම් ප්‍රමාණික උත්තරයක් ලැබෙයි කියලා. නමුත් සාධාරණ සංකේතයක් තියෙනවා මේක සම්පූර්ණයෙන්ම අපිට විස්තර කර ගන්න පුළුවන් වේද කියලා උත්සාහයක් ඒ සඳහා ප්‍රයත්නයක් කිරීමටයි මේ දවසේ ධර්ම දේශනාව මම යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මට අවසර දෙන්න යම් කිසි කෙනෙක් සමත භාවනාවක් වශයෙන් හෝ විපස්සනා භාවනාවක් වශයෙන් හෝ ආනාපානය කරලා තියෙනවා කියලා හිතාගමු අපි. ඒකෙදි ආනාපාන සතිය සමත ධ්‍යාන වලටත් විපස්සනා භාවනාවටත් දෙකටම යොදා ගන්න පුළුවන් සාරුවඥ සාසනයේ එකම අරමුණ. අනෙක් සියලුම අරමුණු සම්ම 40 කර්මස්ථාන කියලා අපේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තිනවා කර්මස්ථාන 40ක් තියෙනවා මේ ආනාපානය ඇර අනික් අරමුණු 39ම සමතය පමණයි. ඒවා විපස්සනාට දොරටුවක් වෙන්නේ නැහැ. ආනාපානය විපස්සනාවට දොර ඇරෙනවා සමතයටත් දොර ඇරෙනවා. ඒ නිසා ඒක කෝකටත් අයිලේ වාගේ සියලු බුදුරු පාවිච්චි කරනවා කියන තරමටම ලාංකික බෞද්ධය පිළිගන්නවා. ඉතින් මේ ආනාපාන කරනකොට ඒ කිනාගේ හිත සමතිදිගේ ඉදිරියට ගියත් විපස්සනා දිගේ ඉදිරියට ගියත් ඒ දෙකේදීම රූප ධානය කරන සමත භාවනා පොතේ සමත බණ පොතේ සඳහන් වෙන විදිහට විපස්සනා යෝගාවචරයගෙත් මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ක්‍රමය ධානා මට්ටමේ නැති වුණාට සිද්ධ වෙනවා ඒක සඳහා ගොඩක් ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් කෙනෙක්ගේ කුතුහලය දනවන්න ඉඩ තියෙනවා. ඒක සඳහා ඉංග්‍රීසි පොතක් වශයෙන් නම් ඔය බුරුමේ පණ්ඩිත ශාන්සල් ලියපු ඉන්දිස්වරි ලයිෆ් පොතේ විපස්සනා ධ්‍යාන කියලා වෙනම පාඩමක් උගන්වනවා වෙනම පරිච්ඡේදයක් තියෙනවා ඒකේ සඳහන් කරලා තියෙනවා මේ සමතේදී හැම වෙන ප්‍රථම ධ්‍යානයත් ඒකට සාපේක්ෂව මෙන්න විපස්සනාදී එක අත්දකින්න හැටි තමතේදී හම්බෙන නැත්නම් ධ්‍යාන භාවනාදී හම්බෙන ද්විතිය ධ්‍යානයේ ධ්‍යානාංග මෙව්වයි ඒක විපස්සනාදී හම්බෙන්නේ මෙන්න මෙතනයි. ඒ වගේම සමතේදී හම්බෙන තෘතිය ධ්‍යානයේ මෙතනයි ඒක විපස්සනාදී මෙන්න මේ විදිහට අත්දකින්නේ. සමත භාවනායේ චතුර්ථ ධ්‍යානය මෙහෙමයි ඒක පොතේ සඳහන් කරලා තියෙන එක උපුට දක්වලා කියනවා ඒට සාපේක්ෂව විපස්සනා යෝගාවචරය අත්දැකීම් වශයෙන් ධානයකට සමවැදින් නැතුණාට අත්දැකීම්නේ මෙහෙමයි කියලා නාම රූප පරිච්ඡේද ඥානෙ ඉඳලා සංඛාර උපේක්ඛා ඥානෙ දක්වා තියෙන අපි දන්න විපස්සනා ඥාන ටික තාම ලස්සනට පෙන්නනවා මේ නාම රූප පරිච්ඡේද ඥාන පච්චේ පරික්ඛා ඥාන සම්මස්සන ඥාන දක්වම මේ වැඩපිළිවෙල යෝගාවචරයා විපස්සනාවේදී අත්දකින්නකොට සමතේ දැක්කන සමත ධානයකට සාපේක්ෂ සමාධියක් යට ඇති වෙනවා ඒ නිසා ඒ වෙලාවදී මෙනෙහි කිරීම කරනවා, ਵਿਚාරයත් කරනවා. විතක්ක ਵਿਚාර පාවිච්චි කරනවා වරින් වර ටික ටික සතුට පහළ වෙනවා. දැන් භාවනාව පාරට වැටුණයි කියලා. ඒකම තමන්ගේ අරමුණත් එක්ක වෙනද නැති හොඳ සමීප සම්බන්ධකම් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ නීවරණ දෝෂ අඩු වෙලා ගත්ත ආනාපාන ආනාපාන දෙක ඇසුර ආනාපානේ සුඛය තේරෙන පටන් ගන්නවා. ඒ වගේම ඒකාග්‍රතාවයේ අංග සම්පූර්ණ නැති වුණාට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ විතක්ක ਵਿਚාර වැඩත් එක්ක දැන් අර අරමුණත් එක්ක සම්බන්ධතාවය වෙනකට වැඩිය වැඩි නීවරණ එන්නේ එන්නේ එන්නේ කොරන් වෙලා කොම් වෙලා තල්ලු වෙලා පැත්තකට ගිහිල්ලායි කියලා. ඒ යාන්තමට සාමාන්‍ය ධානයකට සමවැදලා නැති වුණාට ඒ ධානයකට සමාන අරමුණත් එක්ක සමීපස්ත භාවයකට එනවා. ඒක නිසා ඒ පටිසවණිස ඒක නාම රූප ප්‍රත්‍ය ඥාන පංච පරිග්‍රහ ඥාන සම්මසන ඥාන කියන දේවල් පළවෙනි ධ්‍යානයේ වශයෙන් පෙන්නනවා. විපස්සනා පළවෙනි ධ්‍යානය. ඉතින් මේක අර විපස්සනා ක්‍රමයට සාපේක්ෂව කෘත්‍ය වශයෙන් එහෙම නැත්නම් ක්‍රියාකාරක වශයෙන් සම්බන්ධකමක් පැවතුවාට මේක සමවැදීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සම්මස්සන ඥානයේ ඉඳලා උද්‍යප්පේ ඥානයේ තරුණ අවස්ථාව දක්වා මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. අරමුණ දෙකම සම වෙනවා ආන ආස්වාස්වාස් දෙක සම වෙනවා පිම්බීම හැකිලිම නම් ඒකත් සම වෙනවා ඊට පස්සේ විමසුන්න ඕනක් වෙදන්නත් බෑ සියල්ලම සම්පතියක් බවට ගලණයක් බවට පත් වෙනවා නමුත් යෝගාචරය එතෙන්දි මේ දැන් අරමුණ පේන්නේ නැත යෑමනේ කරගන්න බැරිය ආස්වාස්වාස් වෙන් කරගන්න බැරිය කියන එක බාධාවකට ගන්න එයා දැන ගන්නවා දැන් අරමුණේම තමයි ඉන්නේ නමුත් අරමුණේ මේ ආස්වාද ප්‍රසද්දික සමව පේනවා ඒක නිසා ඒකට හිතනක් කරගන්නේ කයිය මුස්ම ගන්න ගිහිල්ලා මේක අවුල් කරගන්නේ නින්දට වටගන්නේ නැහැ සැක පොදවා ගන්නෑ මේ භාවනා නිසායි මේ දෙක අතර වෙනස නැති උනේ කියලා මේ විතක්ක ਵਿਚාර නැති වුණාට සතිය තියෙනවා කියලා ඉදිරියට යන තරම් යෝගාවචරය ඇසුරු ඥාන තියෙනවා නම් සම්මත ඥානෙ පැනලා තරුණ උද්‍යප්පේ ඥානයටපත් වෙනවා. ඒ උද්‍යප්පේ ඥානයටපත් වෙනකොට ඒ යෝගාවචරයට විපස්සනා වෙදී හොඳට තේරෙන පටන් අර ගන්නවා. මෙතෙක් කෙන ගමනේදී Tamanට උදව් උපකාර කළා වූ ඕකා ඕපාස ඥාන පීති පස්සද්දි වගේ භාවනාදී හම්බෙච්ච මේ සුභාසින්සන තියෙනවානේ උපකරණ ආයුධ ටික නැත්නම් හරිය ටික ඒ සේරම තෘෂ්ණාවට හේතු වෙන්න පුළුවන් මාන්නයට හේතු වෙන්න පුළුවන් දික්කයට හේතු වෙන්න පුළුවන් ඒ නිසා විදර්ශනා උපක්ලේශ රාශියක් ආලෝකයේ පහළ වෙනවත් එකම ආලෝකයේ මේ භාවනා ඉදිරි ගමනක් වුණාට ඒකේ ඇලි බැඳී ගත්තොත් ඒ ආලෝකේ නිසාම යෝගාවචරය බොරු වලකට වැටිච්ච කෙනෙක් වගේ භාවනා කරගන්නවා. ඕබාස. ඊකට ඥාන පහළ වෙන්න පටන් අර ගන්නවා පුදුම විදියට තීරෙන්න පටන් අර ගන්නවා මේ පටිච්චසමුප්පාදය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව. ඒක එනකොටම යෝගාවචරය මේක නියමම ඥානය කියලා පටලවා ගත්තොත් ඒ ඥාණයම එයාට බොරුවලක් වෙලා ඒක උපක්ලේශයක් වෙලා ඒක නිසාම පිරිනවා. ප්‍රීති පස්සද්දි සති උපේක්ඛා ආදි වශයෙන් සියලු භාවනාදි කැමැති වෙන සීල ගුණ පහළ වෙන්න පටන් ගන්නවා. මේ 15ට ඔක්කොම යෝගාවචරයා අරමුණේ පවත්වීමෙන් මේකට ලෝභ කරන්නේ නැතුව මාන කරන්නේ නැතුව මම මාගේ කියා ගන්න නැතුව හැසිරෙන්න දන්නේ නැත්නම් ඒ හම්බෙන හැම ලාභෙකින්ම යෝගාවචරය අමාරුවටපත් වෙනවා. ඒ නිසා එතනදී මේ තරුණ උදයපේ මට්ටමට ගිය කෙනා බලවත් උදපේට යන්න නම් මේ භාවනාදී මතුවෙන දේවල් අවුල් කරගන්න නැතුව පටලවලා තේරුම් ගන්න නැතුව මේක මම මාගේ කියන්නේ නැතුව පුළුවන් තරම් ඒවා මේ වෙලාවේදී එනමමයි ඒ එනේ වගේ බාධාවක් හදාගන්න නැතුව චිත්ත පීඩාවක් හදාගන්න නැතුව බොරු වළක්වනා කරනවා ගන්න නැතුව මේවා දිගේ කතන්දර ගොතන්න නැතුව මේවා නිකන් මම මාගේ කියලා අල්ලගන්න නැතුව ජීවත් වෙනවා කියන එක නම් අමාරුයි ඒ නිසා ඒ යම් කිසි කෙනෙකුට ඉදිරියට යන්න නම් ඒවා සේරම පොතේ ලියලා තියෙනවා මෙහෙම යනකොට මෙහෙම ආලෝක පහළ වෙනවා ඥාන පීටි පස්සද්දි උපේක්ඛා අදිමොක්ඛ විදිය නෙක්ඛම්ම නිකාන්ති ආදී වශයෙන් මේ සේරම පහළ වෙනවා ඔක්කොටම කොම් පහළ වෙනවා කියන එක නෙවෙයි මොකක් හරි එකකින් කලකොලොප්පම් කරනවා ඉතින් මේ යෝගාවචරය මේක පිළිබඳව ඇසු විදු ඥාන නැත්තම් එයා හිතා ගන්නවා මට දැන් මේ සුවිශේෂී අතීන්ද්‍රිය ඥාන පහළ වෙලා වෙන්නේ නැති. එහෙම නැත්නම් මේ මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේක විස්තර කරනකොට මේ පොතේ වැඩිම ලොකු පරිච්ඡේදයකට දාලා තියෙන්නේ තාම පළවෙනි දිහා පළවෙනි මාර්ගඵලයට ලැබුණ නැති කෙනා මම රහත් උනායි කියලා බොහෝම ලේසියට හිතා ගන්න පුළුවන් තරමට මේකෙදි ගොඩාක් මේ හීන දකින්න පටන් ගන්නවා. අතවාසි ලැබෙනවා. ඉතින් ඒක නිසා ගුරුවරෙක් යටතේ භාවනා කරනවා නම් ඒ වෙලාවෙදී ගුරුවරයා ළඟ තියාගෙන කතා කරලා කියනවා මේ ආලෝක පාඩම බොහොම හොඳයි. නමුත් මේකම භාවනාවට බාධාක් වෙන්න ඉඩ තියෙනවා සත්‍ය කරෙන්න ඉඩ තියෙනවා. මේකම අරමුණෙන් පිටත් වෙන්න ඉඩ තියෙන නිසා මේක ඔළුවේ දාගන්න එපා. දිගට කරගෙන ගිහින් භාවනා කරන්න කියලා කියනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා, "ඊයේ ගෝලයා හිතනවලු නපුරට හිතුවොත් අපි ගුරු හාමුදුරුවෝ මේකවත් තව ලබා ගන්නෑ මේ අපි ලබනවට ඊර්ෂ්‍යාවට මේ රූපේ ආලෝක දකින්නකොට ඒ ගණන් ගන්න එපයි කියනවා. ප්‍රීච දකින්නකොට ගණන් ගන්න එපයි කියනවා. පස්සද්ධි ළඟට ගණන් ගන්න එපයි කියනවා. මේ අස්පන අපිට මම අත්දකින්න දෙන්නේ. මේ ගුරුන්නාචර තේරෙන්නේ නැහැ මං කෙරේ ඊර්ෂ්‍යාව තියෙන්නේ කියලා. ඒ තරමටම ඒක මන්මත් කරවන සුළුයි. ඒ නිසා ඉන්නේ හාට දෙවෙනි ධ්‍යානද තුන්වෙනි ධ්‍යානයට කියන්නේ කුරීති අතහැලා සුඛයට යන තැන එතනදී යෝගාවචර ප්‍රීතියට කොච්චර බැඳෙනවද කියනවනම් Tamanට හම්බ වෙන පේන දකින ඇහෙන සෑම දෙයක්ම ඇයි එහෙම වුනේ මොකද මේ කිකේ වගේ කේන්දර බල බල හීන මේ ගවේෂණය කර කර විග්‍රහ කර කර ගත කරන්න ගත්තොත් ඒ පේන ටිකම යෝගාවචරයට විලංගුවක් වෙනවා අවුලක් කරගන්නවා හැබැයි අටුවාචාර්යන් වහන්සේ පවා පිළිගන්නවා එතෙන්ට යනකොට යෝගාචර සෑහෙන කරු කටයුතු කෙනෙක් සෑහෙන සීලයක් පිළිපදලා සමාධියක් හරි කියලා අරමුණ ඉදිරිපත් වෙලා හොඳට අරමුණත් එක්ක ඉන්න ගමන් මේවා පහළ වෙලා එනවා ඒක නිසා මේ ශාසනයට වැදගත් පුද්ගලයෙක් නමුත් එයා මේ කහසුර ගන්න දන්නේ නැති නිසා Tamanට හම්බ වෙන මේ පුංචි පුංචි දේවල් බාධා කරගන්න ඉතින් ඒ නිසා ඒකට හොඳට පේන දේ පේන විදිහට මතක් කරලා ගුරුවරයා වෙලාවට කියනවනම් නෑ මේ ගණන් ගන්න එපා Taman හිත සැකනම් මූල කර්මත්තාන කියලා යන්න මේ වගේ নানা බහුරූපෝලන් එන්න පටන් ගන්නවා විශ්රූප පේනවා එකක්වත් නෙමෙයි තේරම බුදුන් දැක්කත් දේවදත්ත දැක්කත් මේ භාවනාවට අපලයි රත්තරන් දැක්කත් අසුචි දැක්කත් භාවනාවට අපලයි ඒ පේන ලකුණු නිමිති මොකක්වත් ගන්න එපා හරියකනම් එයි බාරගන්න එපයි කියලා. ඉතින් මේක හරි අමාරු තැනක්. මේ තේරවාද ශාසනයේ තියෙන නියතමානී කෙනාට විතරයි ඉදිරියට යන්න පුළුවන්. අනිත් එකනට ලැබෙන ලාභයම බාධා කරගන්නවා. ඒක අපි ඒ ඒ ස්වාමීන් වහන්සේ පෙළලා තියෙන්නේ දෙවෙනි ධ්‍යානල තුන්වෙනි ධ්‍යානට යන තැන. ඊට පස්සේ බොහොම සාන්තිකර තත්ත්වයක් එන්න පටන් ගන්නවා. ලකුණු එන්නේ නැතුව නෙවෙයි. එන මොනම දෙයක් අත්‍යා ගණන් ගන්න නෑ. යා සත්‍ය මිශ්‍ර කරගෙන යනවා. එහෙම ගියා යන ප්‍රදේශය තමයි ඔය මේ බලවත් උද්‍යප්ඥානයේ ඉඳලා පටිසංකා ඥාන දක්වා ප්‍රදේශය බාධා සහිතව තියෙනවා. නමුත් යෝගාවචර දන්න මේ බාධාවට බාධා කරගන්නේ ලාභ වුණා, සත්කාර ලැබුණා, ආලෝක ලැබුණා මොනම දෙයක් කරන් ගන්න. ඊට පස්සේ තමයි එවැනි දේවල් කෙරේ උපේක්ෂාව වෙන හැටි. ඒ කියන්නේ දැන් උපේක්ෂාව වෙන්නේ කාමයේ පිළිබඳවක් හෝ කාම සංඥා පිළිබඳවක් හෝ තමන්ගේ අරමුණ පිළිබඳව නෙවෙයි. භාවනාව හරියෑම නිසා තමන්ට ලැබෙන ලාභ තියෙනවානේ. තමන්ට ලැබෙන ආශිර්වාද, සුභාසින්තන ඒව එකක්වත් හිත නරක හිත ආඩම්බර වෙන්න ගන්නෑ උපේක්ෂා වෙනකොට තමයි සංඛාර උපේක්ඛාවට යන්නේ. ඉතින් ඒ පෙළපෙන්නනවා පළවෙනි මාර්ග ඥානෙ ලබනද මේ යන විපස්සනා ඥාන ටික ලබනකොට සාමාන්‍ය සමත විපස්සනා සමත යෝගාවචරය ලබන ධ්‍යානවල කෘත්‍ය සම්පාදනය වෙනවා සමවැදුන් නැතුණාට කියන එකයි ඒ බුදුන් පන්නේ ශාන්සිකාර ඉන්ජිසරි ලයිෆ් පොතේ සඳහන් කරලා තියෙන විපස්සනා ධ්‍යාන ගැන සඳහන් කරන්නේ. දැන් එතෙන්ට භාවනා කරලා තියෙනවා නම් යම් කෙනෙක් මේ ටික කියන්න පුළුවන් වෙන්නේ යා මේ රූපාවචර ධ්‍යාන එහෙම නැත්නම් මේ අරමුණෙන් ගන්න පුළුවන් උපරිම වැඩ හැරගෙන උපේක්ෂාවට යනකොට ආස්වාස් ප්‍රසස් නොදැනෙන මට්ටම තියෙනවා කියන එක බුද්ධඝෝසාචාර්යන් වහන්සේ සමත භාවනා උගන්වන ගුරු ඔක්කොම බාර ගන්නවා අරමුණ තියෙනවා මැරිලා නැහැ නමුත් දැනෙන්නේ නැහැ <coughs> පිම්බි බැකලින් බැලුවත් ආහනපාන බැලුවත් දැන් ඒක නොදැනෙන මට්ටමට ඉතාම සියුම් වෙලා ඒ කියන්නේ අරමුණ ගිවන් වෙලා මේක රූපාවචර ධ්‍යාන අවසානයේදී මේ අරමුණ සියුම් වීම නිසා ඒ යෝගාවචරණ සිද්ධ වෙන්නේ මේ රූප වල පඨවි ආපෝ තේජෝ ආයෝ වශයෙන් ඒකේ තියෙන ඇති පැත්ත නිකං වෙලා ඒකේ නැති පැත්ත වෙන <clears throat> අවකාශය තේරුම් ගන්න පටන් ගන්නවා. දැන් මේ ඉන්න ශාලාවේ අපි අද රෑ අපි භාවනා වැඩ පිළිවෙල කරනවා. ඉවර කරනකොට අපි මේක ඔක්කොම සෙනඟ මේකෙන් අයින් වෙනවා. කොට්ට මෙට්ට අපි ගෙනත් දාපු ඔක්කොම අයින් කරලා මේක හිස් වෙනවනේ. එතකොට මේ ශාලාවේ ඉතුරු වෙන්නේ හිස්කම. දැන් මේ ශාලාව හිස්තන නැති වෙන්න මේ පඨවි ආපෝ තේජෝ වශයෙන් හෝ ඥාන පිරින් වශයෙන් හෝ පිළිසෙනක ඉන්නවා. දැන් මෙතෙන්ද එනකොටම කාට හරි පෙන්නේ මේ භාවනා ශාලා පිළිලක්. නමුත් මේක ඔක්කොම අයින් වෙලා කොට්ටමෙටත් අයින් කරලා පස්සේ හෙට කවුරු හරි බලවත් මේක හිස්. එතකොට මේ දැන් ඇතිභාවයට සාපේක්ෂව හෙට නැතිභාවයේ පේන වගේ මේ පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරමහා ධාතුන් විනිවිදට පස්සේ හරහා බැලුවට පස්සේ යෝගාවචරයට හිස්තන පේනවා මේකට අවකාශය කියලා කියනවා. ඉතින් යම් කෙනෙකුට පුළුවන් මේ අවකාශය පාඨවි ආපෝ තේජෝ වගේ සීමා වෙලා නැහැ. පරිච්ඡේද වෙලා නැහැ කානන්තයි. ඒ නිසා මේ පාඨවි ආපෝ තේජෝ ගෙවන් කෙරුවට පස්සේ ඉතුරු වෙන ආකාශය අනන්තයි ආකාසං අනන්තං ආකාසං අනන්තං ආකාසං අනන්තං කියලා ඒකට සමවැද ගන්න පුළුවන් තරමේ ධානයක් තියෙන එක කියනවා ආකාසානංචායතන. ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා. ඒ කියන්නේ යා ඒ වෙනකොට භාවනා ක්‍රමයෙන් ආනාපාන ගෙවම් කරලා නැත්නම් පිම්බීම හැකිලිම ගෙවම් කරලා පට ව්‍යාපෘතය ගෙවම් කරලා ගෙවම් කරාට පස්සේ හිස් අවකාශයට සමාදින්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ටීවී එක ඩොට් සැටෙන වෙලාවක් ගැන අපි කල්පනා කරොත් හොඳට පැයක් විතර බලන් හිටියොත් ඒ ඩොට්ස් දෙකක් කවදාකවත් එකට හැප්පෙන්නේ නැහැ. ලක්ෂ කෝටි ගණක් ඒ බිඳු තිත් පහල වුණාට මේ දෙකක් එකට හැප්පීමක් කල්පයක් බලන් හිටියත් වෙන්නේ නැහැ. හැබැයි ඒක මුළු tire පුරවගෙන ආකීර්ණ වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ඩොට්ස් එකක් මැද හිස් තැනක් තියෙනවා. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශයකට දෙක දිවෙක් කරන අවකාශය. ඒ වගේම එක ඩොට් එකක් ගිය තැන තව ඩොට් එකක් එනවා. ඒ දෙන්න අතර කාලය ගැටුමකුත් නැහැ. ඕන තරමක් කළා බලන්න හිටියට මේ අපි අතර ගැටුම තිබුණාට ඒ ටෙලිවිෂන් තිරේ හැම්බෙන්නේ තිත්තල කවදාකවත් ගැටුමක් නැහැ. ඒක නිසා එකක් පහුවෙලා එතරම් තව එකක් පහළ වෙනවා. මේ දෙක අතර අපි ඔය ට්‍රැෆික් ජෑම් වල වගේ ගහ බැන ගන්න දෙයක් මොකක්වත් නැහැ. ඒ වගේම එක ඩොට් එකේ ඉඳලා අනිත් ඩොට් එකට ඉඩ තියෙනවා. මෙන්න මේ අතරමැද තියෙන ඉඩ පේන්නෙම නැහැ. ඒක දිහා බැලුවේ නැත්තම් අපිට පේන්නේ තිරේ පිළිලයි කියලා. නමුත් මේ හැම ඩොට් එකක්ම අවකාශයක් ඇති කරගෙන ඉන්නේ ඊගාව තියෙන ඩොට් එකත් අවකාශයක් හදන තියෙන වෙලාවක් වෙනවා මේක විනිවිදලා අවකාශයේ පේන වෙලාවක් ඒකට අපි රූප කර්මත්තාන ගවන් කළා කාම ලෝකේ ගවන් කළා රූප ලෝකෙට බහිනවා රූප ලෝකේ ආස්තික ප්‍රත්‍යක්ෂය කියවලා නාස්තික ප්‍රඥප්තියට යනවා. ඒකට අපිට පේනවා හුස්ම නැහැ හිස් තැනක් එනවා කියලා. ඉතින් මේක මේ මනුස්ස ලෝකෙ විදිහාමානි දකින්න බැරි. අත්දකින්න පුළුවන් මේ සීල සමාධි ප්‍රඥා හරහා දකින්න පුළුවන් මේ හිස් තැන අපි කතා කරන ප්‍රශ්න වලදී ගොඩක් කතා කියලා තිබුණා. ඉතින් කෙනෙකුට දකින්න පුළුවන් මෙතෙක් කියලා තිබුණ දේවල් මම ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන කාමේ කාම සංඥා රූප රූප සංඥා ගෙවම් කරාට පස්සේ දෙනවා රූප නැති බව පෙන්නනවා. රූප රූප රූපයගේ අභව ප්‍රත්‍යක්තිය. මේක කියන අවකාශය කියලා. ඒක භවනා ජීවිතේ ලොකු ඉම්මක්. ගැටුවක් නැති තැනක්. අජට අවකාශ කියලා මේකට කියන්නේ අජට කියන්නේ ගැට වදින්න නැති තැන. දේවල් තියෙනවා නම් ඒ දේවල් වල විපරිණාමයක් තියෙනවා. ඒ දේවල් වල ගැටුමක් තියෙනවා. දැන් අවකාශේ කවදාකවත් ගැටුමක් නැහැ, ගැටයක් නැහැ. පෙරලෙන්න දෙයක් නැහැ. නාස්තික ප්‍රඥප්තියේ වෙනස් වෙන්න දෙයක් නැහැ. දුක් දෙන්න දෙයක් නැහැ. ඝර්ෂණයක් දෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේක යෝගාචර පළවෙනි වතාවටත් තේරුම් ගන්නවා. මම මේ ඉදුරංගෙන් අල්ලන්න බැරි අනින්ද්‍රිය ප්‍රතිපද වෙච්ච තැනකට යන්න පුළුවන්. ඒකේ තියෙන යමක් නැතිකම. ඒ නැතිකම නිසා එතන ගැටුමක්වත්, ගැටයක්වත්, ඝර්ෂණයක්වත් නැහැ. ඉතින් මේ යෝගාචර මේක නිසි උපදේශ ලැබුණොත් මේ අවකාශයට සමවැදලා ඉන්න පුළුවන්. ඒක සමත වශයෙන් කියන ආකාසානංචායයෙන් කියනවා භාවනා කරනකොට විපස්සනා කරන කෙනාටත් වෙලාවක පේනවා අර තිබිච්ච අරමුණේ තියෙන තර වෙන ගති, පිරිමැදින ගති, පීරිගය වෙන ගති නෑ හොඳ කිලෝරක් නැති අවකාශය හම්බ වෙනවා. ඉතින් එතකොට රූප පැත්තෙන් බලනකොට නිවන් දැක්කා වගේ. ගැටුමක් නෑ. නමුත් මේ යෝගාවචරයට මේ ගැන නොදන්නවා නම් අවකාශ ගැන නොදන්නවා නම් පාළු වුණා, තනි වුණා, කම්මැලි වුණා, නිදිමත වුණා කියලා ඒක පිළිබඳව බියක්, චකිතයක් සහ ද්වේෂයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. මේක මේ භාවනාවේ ළඟාවීමක්, ජීවුණාවක්, මගේ ප්‍රගතියක් කියලා හිතනොත් මේකට තණ්හාවක් උපදින්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ රූප ඇති වෙලාවට වැඩිය හොඳයි නැති වෙලාව කියලා කට්ටියක් රූප ඇතිකම දුර්වලකම නැතිකම හොඳ දෙයක් කියලා එකට බැඳෙනවා. තව කෙනෙකුට හිතෙනවා බැලුව බැලුවට පේන දෙයක් ඇත්තේ නැහැ. පාළුයි, තනි වෙලා, රහින් තල්ලු කරා වගේ. ඒක න හයිය මුස්මක් කරගෙන ඇත්ත දෙක අරලා පය වෙලා ආයශරය අර රූප ලෝකේ සමවදීනෝ නැත්නම් රූප ලෝකේ සරණ. ඉතින් මේ දෙක නිසා මෙතෙන්ට ගියාට මේ පේන අවකාශය පිළිබඳව සම්‍යක් දෘෂ්ටියක් පහළ වෙන්න ස්වභාවයක් නැහැ. එක්ක මේකට ආශා කරනවා එක්ක මේකට බය වෙනවා. දැන් නැත්තනකට ගියාගේ බය වෙනවා. ඉතින් ඒ නිසා උපදේශය මොකද්ද? මේ රූප ප්‍රත්‍යක්ෂයේ ඇති බව සහ නැති බව කියන මේ දෙක දෙකකට ගත්තොත් අපි මේ එකට ප්‍රිය වෙනවට අනිත් එකට අප්‍රිය කරනවා. ඇති බව සහ නැති බව දෙක අතර මේ මේව ඔක්කොම එකට තියෙන්නේ වෙන්කොට දැකීම කරන එක තමයි විඥාණය කරන වැඩේ විඥාණය කරන්නේ මේ දෙක දෙපිලකට දාන්න හදනවා සමස්තයක් වශයෙන් තියෙන එක ඇතිකමෙන් නැතිකම වෙන් කරන්න හදනවා ඒක නිසා අපි ඇතිකම ඉඳලා නැතිකමට ගියත් මේ පිටිපස්සේ ඉන්න විඥාණය අපහසුකටපත් කරනවා එක්ක ඒකට බය කරනවා නැත්නම් ඒකට ආශා කරනවා ඒක නිසා ඒක දිහා මේක අරමුණු ගෙවම් කරන ගෙවම් කරන මේ විවේකතන්ට යනවා. ඒ විවේකතන ඉන්නකොට ආයෙ ඉඳපුවම අරමුණු එනවා. ඊට පස්සේ අරමුණු බහනකොට ආයෙ විවේකතන්ට යනවා. ආයෙ අරමුණු එනවා. මෙන්න මේ දෙකේදී මේ හිස්තන හොඳය අරමුණු නරකය නැත්නම් අරමුණු පේන එක හොඳයි ඒකට මට ලකුණු ගන්න පුළුවන් ඉන්න තැන තේරෙනවා හිස්තනට පාළු වෙනවයි කියලා මේ දෙක අතර යම්තාක් වෙනසක් දකින්න තාක් ඒ කියන්නේ විඥානයේ යටින් ඉඳගෙන අපිව දෙක වෙන් කිරීම හරහා ප්‍රශ්නයක් ආතතියක් ශකයක් කුතුහලයක් දනවනවා ඒ නිසා මෙතන ගියාට පස්සේ කියනවා රූප තියෙන්නේ ඒක දිහා බලන්න නෑනේ නැතිකම බලන්න මේකට වැඩිය මේක හොඳයි කියන්නත් එපා ඒකට වැඩිය මේක හොඳයි කියන්නත් එපා අන්නේ විදියට මේ දෙක අතර මේ තට්ටු මාරුව පේනවා නොපේනව අතර තට්ටු මාරුවේදී එකක් හොඳයි කියපු ගමන් අපි විඥානයේ ගැටයට අහු වෙනවා. ඒක නිසා එකක්වත් හොඳ කියන්න එපා නරකයි කියන්න එපා. අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලියේ පාර්ශවයේ දෙන්නම හොඳේ කිය. එතකොට ඔන්නේ ලෝකා සද්දයක් ඇහෙනවා. ඒක දිහා බලනකොට ආය ස්ටෑන්ඩ් එක. ආය රූපයක් පේනවා. ආය ස්ටෑන්ඩ් එක. ආය වේදනාවක් වෙනවා. ස්ටෑන්ඩ් යනවා. යෝගාවචරය කොච්චරක් භාවනා කරන්න ඕනද කියනවනම් හිස්තනත් එකයි අරමුණක් තිබ්බත් එකයි දෙකේම පංගු peerුවක් ගන්න තරමට භාවනා කළොත් යාට තේරෙන පටන් ගන්නවා ඒකට කරන්න බැරි මොකද යට ඉන්න විඥාණය নানা ප්‍රකාර කොට පෙර කුරුරු ගන්තිදී අරක හොඳයි මේක නරකයි මේක හොඳයි ඒක නරකයි කියලා මේ කෙලෙස් අඩු තත්වයේදී කුතුහල දනවනවා වංච කරවනවා සැක උපදවනවා ඉතින් යෝගාචර මේ දෙක අපි හිතමු යම් දවසක ඒකත් එකයි මේකත් එකයි කියන තරමට භාවනාවෙන් දියුණුුණයි කියලා. එතකොට යාර පේන්න පටන් ගන්නවා මේ කොච්චර කෙලෙස් නැති තැනක හෝ අරමුණු නැති තැනකට ගියාට <clears throat> විඥානයාගේ තියෙන මේ ෂටගතිය තියෙනකම් මායාකාරී ගතිය තියෙනකම් අපිට තාම සැලෙනවා සැක කරනවා නීවරණ සියාවල් මතු කරනවා. කියලා එයා තේරුම් ගන්නවා මේ රූප ධර්ම පිළිබඳ ඇති නැති ભેදය සමනය කරන තෙක් කාටවත් විඥානයගේ කටකම චපලකම වංචනික ගතිය දකින්න බෑ. ඉෂා එතෙන්ට එනකන් කියනවා මොනවාක්වත් නැත්තම් මොනවාක්වත් නැති බව දැනගන්න. එතකොට ආයෙත් සැරයක් එකට කිසියම් කෙනෙක්ගේ බලපෑම නැතුව රූප වේදනා සංඥා එනවනේ. ආයෙත් සැරයක් ඒ පේන දේවල් ගැන මෙනෙහි කළා ආයෙත් සැරයක් හුස්තන්ට යන. ආයෙ රූපේ, ආයෙ හිස්තන්ට යන. මේ දෙකම ස්වභාව සිද්ධිය වෙන්න ආරිනවා. එකටවත් පංගු බේරුවක් ගන්න බෑ. අන්න එතෙන්ද ගිය කෙනාට තේරෙනවා මෙතනදිත් මේ විඥානයාගේ කටකම ගොඩ පෙරක දුරකම පංගු peeru අල්ලගත්තේ නැත්තම් මෙයා මේ தત્ත්වේ හිටියත් තාම මොකද්ද සැකයක් හිතේ තියෙන. මෙන්න මෙහෙම නැතුව මේ ආකාශය නෙවෙයි අනන්ත ඊට පස්සේ ඉන්න විඥානයාගේ මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය අරිටත් වැඩිය පැතිරිච්ච දෙයක්. ඊටත් වැඩිය ගැඹුරු දෙයක් කියලා හිස්තන තීරුම් ගත්ත කෙනා මේකට ප්‍රිය කරනවා අරකට අප්‍රිය කර කරන්නේ නැතුව මේ තුලින් විඥානය ඇති කරන්න හදන මේ ඝර්ෂණය මේ ආතතිය මේ ගැටුම දිහා බලාගෙනට ගියොත් විඥානයාගේ අනන්ත භාවය දැකීමට කියන විඥානං ඡායතනය කියලා. එතකොට මේ භාවරි බ්‍රාහ්මණය හිටියේ මෙතන. යට වරින් වර හිතට අපි අපිට තේරෙන තාලට කිව්වොත් වරින් වර හිතට පුංචි දූවිලි නගින්න වගේ අරමුණුත් එනවා. එයා ඒකන බලාගෙනකොට ඒ අරමුණ නැතිලා හිස්තැනටත් යනවා. එයා දන්නවා මේ දෙකෙන් එකක්වත් තෝරන්නේ මම බලාගෙන ඉන්නකොට මේක තුලත් ඇතිකමට ප්‍රිය කරලා නැතිකමට වෛර කරනවා නැතිකමට ප්‍රිය කරලා ඇතිකමට වෛර කරනවා වගේ දේවල් විඥානයාගේ මේ මායා ධර්ම මෙයා මේක අල්ලලා තිබේ. නිසා මෙයා දන්නවා මේ සියල්ලම විඥානයාගේ උසිකැන්වීමක්. අපි එදා කතා කරා මේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. යෝගාචාර භාවනාව ඒගොල්ලෝ කියනවා මේ ඇතිකමට ප්‍රිය කරනවා හෝ නැතිකමට ප්‍රිය කරනවා කියන එක භාවනාවෙන් කොච්චර ඉතින් ගියත් මේ විඥානයාගේ තියෙන මේ ගොඩ බෙරක දෝරුකම මායාකාරී ගතිය දකින්නකම් එයා තාමත් මේ දෙකෙන් ප්‍රශ්න ඇති කරගන්නවා කුකුස් ඇති කරගන්නවා සැක ඇති කරගන්නවා විමසුන්නුවන් ඇති කර මේ සේරම විඥානයේ ගැට කවදා හරි මේ විඥානය තමයි මේ කරන්නේ කියලා විඥානය අල්ලගත්තට පස්සේ ආර තේරෙනවා මේ තියෙන දේවල් වලින් දෙක දෙකට බෙදලා ගැටලා තමන්ගේ අධිරාජ්‍ය තමන්ගේ වැයිකිය දිනු කරගන්න එක තමයි විඥානයේ වැඩි. ඒ නිසා විඥාණයට ඉඩ දෙන්නේ නැතුව දෙපැත්තටම සමසිත දැම්මට පස්සේ තීරණ පටන් ගන්නවා මේ විඥානයේ හැම එකේම අතිරේක ලාභය අරගෙන පාලන ශක්තියක් ඇති කරගන්න ගන්න ලෝකේ ඉන්න කපටිම දේශපාලනඥයෙක්. බාහිර නෙවෙයි ඉන්නේ තමන් ගාව. මේක දැනගත්තට පස්සේ ආයෙදිනවා මේ විඥානයාගේ මේ කඩප්පුලිකමක් නැත්තම් කොච්චර හොඳද කියලා. එතකොට ඇතිකමට හෝ නැතිකමට හෝ බැඳීමක් කරන්නෙත් නැහැ. ඒ දේ කරන යමක් නැතිතනකින් ප්‍රශ්නයක් ඇති කරන මේ විඥානයාගේ තොරතුරු දැනගත්ත පස්සේ කියනවා කිසිත් නැති ලෝකයකට යනවා අකින්චඤ්ඤායදරට යනවා. මොනවාක්වත්ම නැහැ. එතකොට යාට තේරෙන්නේ නිකන් අජට අවකාශයට ගිහිල්ලා දැම්මා වගේ අජටවකාශයට ගිය කෙනෙකුට තමන් කොච්චර වේගෙන් යනවද කියලා මනින්න බෑ මොකද සාපේක්ෂ දෙයක් නැහැ. තමන් තමන් වටේ කරකෙමින් ඉන්නවද කියලා මනින්න බෑ සාපේක්ෂ දෙයක් නැහැ. ඒ නිසා ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ රූප ඇති නැති ભેදේ කියන එක එතකොට මොන්ඩිසෝරු පාඩමක්. ඒක ඔක්කොම ගෙවිලා. ඇත්තට වැඩිය නැත්ත හොඳයි නැත්තට වැඩිය ඇත්ත හොඳයි කියන ගැටුමක් නැහැ. ඒකත් නැතුන පස්සේ ආකින්චඤ්ඤායතන ගියාම ඒක ਸਰවචන් වහන්සේ ආනන්ද සප්පයි සූත්‍රයේදී පෙන්නනවා ඔය ඉස්සල්ලාම දකින්නකොට ආනාපාන සංසිඳනයි කියවට තාම යථාර්ථය දකින එක මට්ටම් තුනකින් තව සංසිඳෙන්න ඕනේ සංසිඳන පස්සේ පේනවා වරින් වර ඇති වෙලා යන කෙලෙස් දුවිලිත් නැහැ දැන් හොඳට ඕම දන්නවා මේ තත්තර සැකෙත් නැහැ මේ තත්ත්වය හොඳට වශී කරගෙන ඉන්නේ මේ ඉස්තන්ට ගියාට පස්සේ ආයසරයක් ඒ ඒ සමාධිය කැඩුණාට පස්සේ බාහිරින් හෝ ඇතුළතින් තමන්ට ආය සංඥාවක් හෝ වේදනාවක් හෝ සංස්කාරයක් එනවා. ඒ මතුවෙච්ච කරදරේට මතුවෙච්ච අරමුණට සාපේක්ෂව තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේක පොඩ්ඩකට ඉස්සරව කිසිත් නැත්නක ඉඳලා තියෙනවා කියලා. නිසා කිසිත් නැති තැන ඉන්නකොට කිසිත් නැත්නම් ඉන්නවා කියලා දැනගන්න බෑ. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ඒකට කරදරයක් ඇවිල්ලා ඒක බිඳිච්ච තැන. විඳිච්ච ගමන් ඒ යෝගාවචරයා උපදේශ ලැබල නැත්තම් ඒ බිඳීමට හේතු වෙච්ච අරමුණ දිගේ කතන්දර ගොතන්න හදනවා. ඇයි ඒ කාවේ ඔබ කොයි පැත්තේ ඉඳලා දාවේ මේ අර ඊසවිතලයේ තියෙන විඤ්ඤා ඊතලයේ අයින් කරන වෙනුවට ඒකේ වංශේ හොයනවා, වගිස හොයනවා, කොයි පැත්තෙන් දාවේ හොයනවා වගේ. ඒ නිසා සර්වචන් සඳහන් කළ දිනවා භාවනා ගැඹුරකට යනකොට හිස්තනක ඉඳලා ඉඳපු ගමන් මඩකොඩකින් ගීබු බුලක් මතුවෙනවා වගේ ඕන සද්දයක් ඇහිලා ගැස්සිලා යනකොට අපිට නිකන් ටොක්ක්ක් යනවා වගේ හිටිනවා. එතන ඉඳපු ගමන් කකුලට දෙන්න ගන්න. ඉඳපු ගමන් ආනාපාන දැන. ඉඳපු ගමන් වේදනාව දැන. හිතවිලි දැනෙනවා. මෙන්න මේ මේනකොට තමයි තේරෙනවා මේක දැන් හොඳට සීබුද්ධියෙන් බැලුවොත් මේ එන වේදනාව සද්දේ රූපේ එන්න ඉස්සරලා මම යමක් නැත්තට කියලා තියෙනවා. පුළුවන් ද කියලා අහනවා සර්වජන් වහන්සේ අන්න එහෙම ඉන්නකොට අපිට අරමුණක් මතුවෙනකොට මේ මතුවෙච්ච අරමුණ දිගේ කතන්දර ගොතන්නේ නැතුව ඒකේ වංශ ගෝත්‍රේ හොයන්න යන්නේ නැතුව ඒතං සන්තං ඒතං පනීතං අදිතං උපේක්ඛා කියලා මේකෙන් නිමිත්ත අරගෙන ඊට කලින් තිබුණු හිස්තැනට උපේක්ෂාවට හිත දැම්මොත් මතුවෙච්ච අරමුණේ කෙලෙස් නූපදවන මතුවෙච්ච අරමුණේ චිත්ත පීඩා නූපදවන මතුවෙච්ච අරමුණේ ප්‍රපංච නූපදවන මතුවෙච්ච අරමුණේ කතා නොකරන වෙහෙස නැතනකට යන්න පුළුවන්. මේකට තමයි ඒ කිසිත් නැති දේ සමාදන් වීම කියලා කියන්නේ. දේවල් නැතිකම නෙමෙයි තියෙන්නේ. තියෙන හරිය මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය කියලා අහිං කරනවා. කිසිත් නැති තැන තමයි තේරෙනවා කෙලෙස් නැහැ. ප්‍රතිපදාවේ දියුණුවක් තියෙනවා. මේකේ අලගිය මුලගිය හොයන්නත් බෑ. ඊමක් ඊමක් කොනක් හොයන්නත් බෑ. මේ හිස්තන මේක තීරුම් අරගෙන ඉන්න පුළුවන් නම් මේ කොච්චර සංකර ලෝකයක හිටියත් ඒ කෙනාට ඒ සමාධියට ගියාට පස්සේ චිත්‍ර බලන්නේ නැතුව canvas එක බලන්න පුළුවන් මොන චිත්‍රයක් හදලා තිබ්බත් එයා චිත්‍ර බැලුවොත් මේකේ මේ ගාන පිළිමේ භාව චිත්‍රද රේඛා චිත්‍රද ඔක්කොම තියෙන්නේ මේ ඇඳලා තියෙන canvas එක බලනකොට මොන චිත්‍රයක්වත් canvas එක එකයි ආන්නේ හිස්තැනට ගිය කෙනාට තේරෙනවා සම්පූර්ණ ඉන්ද්‍රියයන්ගෙන් අයින් වෙච්ච ඉන්ද්‍රිය ප්‍රතිපද නැති හිතේ ඇතුළේ තැනක පිටලෙල්ලේ නෙවෙයි ඇතුළේ තැනක සමතුලිතතාවයක් තියෙනවා ඉඳුරංගෙන් වෙන් වෙච්ච ඒකෙන්ම ලබා ගන්න පුළුවන් සමතුලිතතාවයක්. ඉතින් මේක කාම ලෝකයේ ගැන සාංඛාහවත් මොනම කැමැත්තක්වත් තියෙන කෙනාට හිතන්නවත් බෑ. සියලු ඒ කාම ලෝකات අතහැරලා ඒකට නැති කරන ගත රූප කර්මස්ථානයත් ගෙවම් කළා ඊට පස්සේ ඒකේ මතුවෙන දූවිලි අංශු වගේ එන රූප සංඥා පිළිබඳව දක්ෂ වුණාට පස්සේ තමයි මේ වගේ තැනකට යන්න පුළුවන්කම යෝගාචරණ තිබුණාට ඒක හැමදාම ඉන්න බෑ. ඒක හැමදාම ඉන්න බෑ. ඒක භාවනාව යන්න පුළුවන් ඒක කෙලවරක්. ඊට පස්සේ යෝගාචරයා සමතුලනයකට එනවා වරින් වර කෙලෙස් ආවට කෙලෙස් නැතුව තිබුණත් මේ දෙකටම උපේක්ෂා කරන ගතිය. කෙලෙස් තිබුණාට කෙලෙසෙන්නේ නැහනේ. අපි භෝගයක් වහනකොට මුල් සැරේ තනකොළ ගලවනවා, දෙවෙනි සැරේ ගලවනවා, තුන්වෙනි සැරේ ගලවුවට පස්සේ තව තනකොළ ටිකක් තියෙනවා. ඒක භෝගී අසන්නට බලපාන්නේ නැහැ. ඔන්න ඔය තිබිච්චා. සුද්ධ කිරුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් සුද්ධ කිරීමෙන් ලැබෙන අමතර ලාභයක් නැසයි යම් ප්‍රමාණයක් සංඥා ඇත්තේ නැති නැත්තේ නැති තැනකට ගියොත් ඒකට අපි කියනවා ධ්‍යාන භාවනා ක්‍රමේ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියලා ඒ කෙලස් තිබුණාට ඒවා තියෙන්නේ අතයට යම් ප්‍රමාණයක් තියෙන එකකින් ආසාදනයක් එන්නේ දුක් දෙන්නේ නැහැ දැන් මේ බාවාලි බ්‍රහ්මණයට ඕනේ උනේ ආනේ විදිහට මේ ආකින්චඤ්ඤායතනෙ කියන එක ඉගෙන කිසිත් සංඥා මොකුත් නැතන තියාගන්න ජීයට ඒ සඳහා විශේෂ අහුදේ කලාවක් ඕනේ වුණා විවේකතනක් ඕනේ ඒක තමයි ගෝදාවරි නගරයට ගිහිල්ලා යාසකයක් හදාන ලැබෙන දෙයක් කාලා හිටියේ. එච්චර දිනු වෙච්ච එකනට නතර ආපු බමුණගේ සාපේ බලපෑවා. ඊට පස්සේ ධානි නෑ. අර ಗುಣ සේරම ඉවරයි. ඊට පස්සේ ආ සම්පූර්ණ ආසානයකටපත් වෙච්ච මානසික ආසානටපත් වෙච්ච කෙනෙක් වඩපත් වුණා. ඒ මොකද එයා මෙතන ගිහිල්ලා තිබුණේ ඒ සමත ධානයේ ලැබෙන සැපය අනුව ගියා මිසක් මෙව නැති වෙන සුළුයි කියන එක එයා දන්නේ නෑ. එයා හිතුවේ මේව ඔක්කොම මට දැන් බොහොම අමාරු වෙන්නේ අපි අරමුණ ගෙවම් කරන්නේ බොහොම මාරුවෙන් අපි අවකාශයට යන්නේ බොහොම මාරුවෙන් අපි විඥානේ දැනගන්නේ ඒවා දැනගන්නේ తాවකාලිකව තමයි නැවතත් ඒවා එන්න පුළුවන් නැවතත් යන්න පුළුවන් ඒ නිසා ඒක ස්ථිර වෙනසක් වෙන්නේ නැහැ නමුත් දන්න කෙනා ගිය කෙනා නොගිය කෙනාට වැඩිය වාසි නමුත් අනිත්‍ය භාවයට තාම ඉඳ තිබිලා නැහැ ඒ නිසා අපි මේ භාවනා කරනකොට අපිට ඒ ඒ தත්වලට යන්න බැරිකම ප්‍රශ්නයක් නෑ ඒක මේ කොයි සම කොයි අරමුණේද භාවනා කරන්න ඕනේ කියලා කොයි අරමුණේ ඉනොද ඉතින්නේ යන්නේ කියලා කිසිම මායිමක් නැහැ. ඒක ඕනම ඉරියව්වක ඕනම තැනකදී වෙන්න පුළුවන්. මොකද චිත්ත විෂය අචින්ත්‍යයි. අපිට හිතන්න බෑ අපි හිතනවා මේ ඉඳගත්ත ගමන් කොහොමද මේ අරමුණ සිවුමුනේ නැත්නම් ඊයේ හොඳට සිවුම් වෙච්ච එකයි මේ කෙලෙස් ආවේ. එහෙම නැ මේක අනිත්‍යතාවයේ අඩු ගන්න අනිත්‍ය සංඥාව තියෙනවා නම් මේ වේස් මාර්ගකට එච්චර ගණන් ගන්න නෑ හැබැයි යා බලාපොරොත්තු අතරින්නේ කරනවා නමුත් මේ බාහරි බ්‍රාහමණයට කරගන්න බැරි වුණා දැන් බුදුරජාණන් වහන්සේ අජිතමානෝ පුච්ඡාවේදී කියනවා යත්තනාමංච රූපංච ආසීසං උපරුජ්ජති යම්තනක මේ නාම රූපයන්ගේ ඒ කියන්නේ මේක මේකේ කියලා හඳුනා ගන්න ගතිය හෝ ඒ හඳුනා ගන්න දෙයට ගැළපෙන මේ පට මේ ආපෝ මේ තේජෝ වායෝ කියනවා හෝ ගැහණු පිරිමි කියනවා හෝ මේ රූප දෙකේම සංසිඳුණාට පස්සේ මේකට මනාප වුණොත් මේක මගේ ජයග්‍රහණයක් මේක මගේ ධ්‍යානයක් කියන එක ආවොත් ඒ පුංචි කැමැත්ත තුල විඥානය පෝෂණය ලබනවා විඥානය පෝර ලබාගෙන මේක ලබන්න මේක නැති තත්වයෙන් වෛර කරන්න කියලා මේ විඥානයේ දෙන මේ ලනුව කොට පෙරතෝරුකම යෝගාවචරය දන්නේ නැත්නම් මේ ලැබිච්ච සෑම ධානා සුඛයක්ම මගේ කියා ගන්න. මම කියා ගන්න. මගේ ආත්මය කරගන්න. ඒ කරන හැම වෙලාවෙම විඥානය අතිරේක වාසියක් අරගෙන ඒකේ නැතිවීමේ දුක යාට ඉතුරු කරනවා. මේක උපයලා මොකද්ද උපයන්නේ මේ විදිහට කෙලෙස් අඩු කරලා ලබාගත් ආකාසානං ඡායතන වේවා විඥානං ඡායතන වෙනවා අකින්චඤ්ඤායතන වේවා මේක අනිත්‍යයි මේක නැති වෙන්න පුළුවන් මේ නැති වෙන්නේ ඒ වගේ තියෙන මේ සංතති ගතිය නිසා මගේ දුර්ලකම නිසාවත් හෝ සතිය නැති නිසා හෝ සීල නැති නිසා නෙවෙයි ඒකට ඉඩ දෙන්න නම් ඔච්චර පිරිසුදු කරත් මේක නැති වෙන්න පුළුවන් මේ අනිච්ච සංඥාව ඉඩ දෙන්න නම් ඒ යෝගාවචරය තුළ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන මේ පාඩම පිළිබඳව සම්මාදිට්ඨිය කල්ලාතෝ තියෙන්න ඕනේ. ඒක පිළිබඳව යෝනිසමංස කාර්ය කල්ලාතෝ තියෙන්න ඕනේ. තිබුණාට පස්සේ ආට ලැබිච්ච මේ ධානස්තත්වය නැති වෙන්න පුළුවන්. ඒක ස්ථිරව නැති වුණා නෙවෙයි නැවත හදන්න පුළුවන්. හදන්න ආයසර ටිකක් ප්‍රයත්න කරන්න ඕනේ. මෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව කම්ප නොවෙන මේ ගතියෙන් තොරව ලැබෙන හැම ධානයක්ම යාට ණයක් වෙනවා, දඩයක් වෙනවා, කරදරයක් වෙනවා, හි චිත්ත පීඩාවට හේතු. නිසා ඒව ලබනවත් එක්කම ඒව පිළිබඳ අනිච්ච සංඥාවෙන් අනත්ත් සංඥාවෙන් අසුභ සංඥාවෙන් ආදීනව සංඥාවෙන් මේක දිහා බලනවා නම් ඒ ලැබෙන දේවල් Tamanට අතිරේක උපකරණ වෙනවා මිසක්කා එහෙම නැත්නම් දොරටු මාර්ග වෙනවා මිසක් කරදර වෙන්නේ නැහැ. මේක තමයි මේ සාසනය සමත යානික ක්‍රමේ විපස්සනා යානික ක්‍රමේ කියලා මේ විපස්සනා පැත්තෙන් විස්තර කරන්නේ. එහෙමයි මේ ලැබෙන ලැබෙන හැම එකක්ම ප්‍රයත්නයක ප්‍රතිඵලයක් තමයි. හැබැයි මේවා නිත්‍යව ගන්න බෑ. දැන් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ ධ්‍යාන පිළිබඳ මේ කතාව තියෙද්දී අපි හිතමු යම් කිසි කෙනෙකුට සැකයක් හෝ අත්දැකීමක් ලැබුණා දැන් මම මේක පන්නලා මේක තිබුණත් එකයි නැතත් එකයි කියන සංඛාර උපේක්ෂාවට ඇවිල්ලා මම දැන් සෝවන් උනායි කියලා. එතකොට අර ආලෝක පීති පස්සද්ධිය ආදී මේ ධර්ම වලින් තමයි මේ අත්දැකීම අපට පෙන්වන්නේ. උත්කෘෂ්ඨ අත්දැකීමක් ලබනවා. හරියට අපි කිව්වොත් අපිට ඈත අකුණක් ගන්නකොට එළිය වැටලා ටික වෙලාවකදී ඉන්නේ සද්දය ඇහෙන්නේ. ඒ ආලෝකයේ සහ ශබ්ද අතර වෙනසනේ. දැන් අකුණු ගහන තැනට Taman කිට්ටු වෙනකොට අකුණු එළියත් එනවත් එකම සද්දය ආවනම් Taman අනතුරට බොහොම කිට්ටුයි. අකුණු ළඟ ළඟ අකුණු ගහනකොට වෙන්නේ අකුණත් එක්කම ආලෝකයත් එක්කම සද්දේ ලක් වෙනවා. එතකොට ඒ සද්දයට තීව්‍රයි. අකුණයි කියන්නේ ආලෝකයයි සත්‍යයයි තියෙන තැනටම ගියොත් මොකද වෙන්නේ? ඌ මැරෙනවා. ඌට අකුණ වදිනවා. කිට්ටු කරන කිට්ටු කරන යනකොට Tamanට තේරෙනවා මේ අත්දැකීම උද්වේග කරවෙවි උද්වේග කරවෙවි එනවා. කියන්නේ අකුණ වදින තැනට කිට්ටු වෙනවා. ඒකට අකුණ වැදුනහම මොකද වෙන්නේ? සුන්නත් දූලි වෙනවා. ඒ වගේ ධ්‍යාන මේ මාර්ග ඥානයේදී Taman ඒ ටික ටික බය අරගෙන අරගෙන කිට්ටු කරන කිට්ටු කරන යනකොට ඒ ආලෝක සද්ද ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි Taman තේරෙනවා ඒ සම්පූර්ණ සිද්ධිය තුළ මේ තාර්කික මනස 100%ක්ම අහිමි වෙලා ඒක එහා පැත්තේ ආයේ තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ගිය මිනිහා නෙවෙයි. කෝවේ දාලා රත් කළා වගේ එහා පැත්තේ කරලා තියෙනවා මොකක්ද ලොකු වෙනසක් වුණා. ඒක අත්දැකීමක් කියන්න බෑ. මොකද මම මේ වෙලාවේ මට පාණ ශක්තියක් තිබුණා. හැබැයි ලොකු වෙනසක් වුණා. දැන් මේක ධ්‍යාන වේවා. මේ කොයි එකෙත් තියෙන්නේ මේ අත්දැකීම් වල උද්වේගකර අවස්ථාවක්. දැන් මේකෙදී මේක නා හිතුවොත් මේක සෝවාන්මයි කියලා. ඊට පස්සේ දවසේ භාවනා කරනකොට මේක ගන්න බැරිනොත් ආයෙ චිත්ත පීඩාවට හේතු වෙනවා. ඒ නිසා මේක සෝවන් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අනිත්‍ය සංඥා විදලා එක දිගට භාවනා කරනවා නම් නොලැබීම නිසා ඇති වෙන චිත්ත පීඩාව නැහැ. හැබැයි මෙයා නිතරම භාවනා කරනකොට ඒ අත්දැකීම ඒ වගේ සමාන අත්දැකීම් නැවත නැවත තුන් හතර සැරයක් වුණා නම් යාර කියන්න පුළුවන්. ඒ වෙච්ච එක මගේ චිත්ත ප්‍රවෘත්තියේ පැහැදිලි වෙනසක් ඇති කරලා තියෙනවා. මොකෙන්ද ඒක වෙන්නේ? මට නැවත නැවත ඒකට යන්න පුළුවන්. හැබැයි ඕන වෙලාවට නෙවෙයි. අහම්බේ. මෙන්න මේ தත්ත්වයට ගොඩක් කළා භාවනා කරොත් ඕන වෙලාවටමත් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ලැබිච්ච තමත් ලැබිච්ච මේ ධානයේ වේවා ඒ මාර්ගඵලයේ වේවා එහෙම නැත්නම් මේ අත්දැකීම වේවා බුද්ධියට සින්න කරගන්න නැතුව මේක නැවත නැවත උරගගා බැලීමේ හැකියාව යෝගාවචරතුර අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන එක තමයි මේ විපස්සනාදී මුල ඉඳලාම කියන්නේ. මොන දෙයක් ලැබුණත් එක සැරේ ලැබිච්ච ගමන් කලබල වෙන්නත් එපා, අර්ථකථන හොයන්න යන්නත් එපා, හීන විස්තර කරන්න යන්නත් එපා. ඒකේ වෙන්නේ උඹ මේ කතන්දරයකට අහු වෙලා ගසාගෙන යන්නේ. මේක උයෙච්චාවයි. ඔක හරියකනම් නැවතේ. ඒක නැවත නැවත කරනකොට ඒ කෙනාට දැනගන්න පුළුවන් වෙනවා ඉස්සල්ලා තරම්ම උද්වේග කර නැති වුණාට මේක නැවත එනවා. ඒකෝන Taman තේරෙනවා අපේ ලොකු ස්වාමීන් කියන විදිහට මේ අන්නේ අත්දැකීම තමයි මම මේ කිට්ටු කරගෙන යන්නේ කියලා පෙරමක ලකුණු පේන්න පටන් මේ මේ දේවල් දැන් පෙළ ගැහිගෙන ඒක තමයි යෝගාවචරයට හම්බෙන වශය. යෝගාචරයේ තල තුනකම දැන් මේ වෙලාවේ මේක හරියන්නේ නැහැ. පයින් දෙයක් නැහැ. මොකද අදාළ හේතු කාරණා සම්පාදනය වෙලා නැහැ. හේතු කාරණා සම්පාදනය කරනකොට මෙයා දන්නවා ඊර්ණකින් ඉස්සලා රොන්නැග්ගා වගේ. මා දැන් නම් අද භාවනා හරියන්න ඕනේ. මොකද මේ කරුණු හරි. මෙන්න නැත්තම් මේ ටික දාන්න ඕනේ කියලා. Tamante ඒක පිළිබඳ අධිකාරී ශක්තියක් එනවා. මේ අධිකාරී ශක්තිය සඳහා නැවත නැවත උරගා බැලීම සෝවාන් මාර්ගයේ අවචාවට ලක් කිරීමක් නෙවෙයි. උරගා බැලීම තමයි මනුස්සයර තියෙන උපකරණ. නැවත නැවත උරගා බලන්න. කවුරුර කිව්වොත් උඹට විශ්වාස නැද්ද? උඹේ මත් දැකීම මේ නැවත මොකට දුර ගබන්නේ නෑ අපිට බුදුහාමුදුරුවෝ ඕන තරම් කියලා තියෙනවා. මේක නැවත නැවත කරන එක තමයි අනුපස්සනා කරනවා කියන්නේ. ඒකම නැවත නැවත බලනවා. ඉතින් ඒකෙදී ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරලා කියනවා මේ සෝවාන් මාර්ගයේ ලැබපු කෙනෙක් ඒක සඳහා ඒක උරගා බැලීමට නැවත නැවත භාවනා කරනකොට එයා ඊගාවට ලබන්නේ සෝවාන් මාර්ගයේ ඵලයේද නැත්නම් සකදාගාමි මාර්ගයේද කියලා මොන නාටටවත් හොයන්න බෑ. මොකද සෝවාන් මාර්ගයේ ඉඳලා සකදාගාමි මාර්ගයට ලොකු පිම්මක් පණින්න දෙයක් නැහැ. සකදාගාමි මාර්ගයේ තියෙන්නේ ඊගාට තියෙන කෙලෙස් දෙකක් තුනී වීම විතරයි. ඉතින් ඒක නිසා මේ පුත්ලයට ගුරුවරයාට කොහොමඩක්වත් හොයන්න බෑ. බුදුහාමුදුරු හිටෙන්න හොයනවා. මොකද උන්වහන්සේට අනාවරණ ඥානය තියෙනවා, ආශයනුසි ඥානය තියෙනවා. යෝගාවචර කරණ තියෙන්නේ කොයි එක හම්බුණත් මොකද්ද ප්‍රශ්න නැහැ. මම මේ සෝවාන් මාර්ගයේම ඵල ඥානය ලැබුවද සකදාගාමී මානෙට ලැබුණාද කියලා ප්‍රශ්නයක් නැහැ. අඳින්න නැතුව ඉන්නවනම් පාටි දාන්න නැතුව ඉන්නවනම් ෂේප්. මේකට පාටි දාන්න පටන් ගත්තට පස්සේ අන්තිමට බලනකොට තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ හොරාට ඉස්සලා කේල් කන වැටපනිනවා. තවන් තමන් තුළ මේකට තාම තණ්හාව තියෙනවා. තාම මේක මගේ කියා ගන්න ඕනකම තියෙනවා. තාම මේක මගේ ආත්මය කරගන්න හදනවා. ඒ නිසා එහෙම එහෙම නිසා තමයි අපි නැවත නැවත පරිශන කරන්නේ. දිගට දිගට කරගෙන යනකොට මේ මහසිසාරද ස්වාමීන් වහන්සේට සමාන අත්දැකීමක් දෙනවා. මේ සුවාන් මාර්ගය නැවත නැවත ලබා ගැනීමට කටයුතු කරන එකනට ඒ භාවනා මධ්‍යස්ථානයේ මේ භාවනා උපක්‍රමයෙන් දිගට කරනකොට දෙවෙනි මාර්ග අවස්ථාවට එන්න පුළුවන්. සකදාගාමි මාර්ග අවස්ථාවට එන්න. ඒක පින් පින්ම පයින්කොට අරකෙම වශීකృత අවස්ථාවද නැත්නම් දෙවෙනි මාර්ගයද කියලා හොයන්න අමාරුයි. නමුත් මේ යෝගාවචරය ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව වෙනස් දෙයක් කරන්න බෑනේ. ඒ අරමුණම නැවත නවකයක් වශයෙන් භාවනා කරන එකන තියෙන්නේ. කරගෙන කරගෙන යනකොට සමහර විටක ඒ ඇතිවිච්ච ගැම්ම පරිසරය නිසා අනාගාමී මාර්ගයට ගියොත් ලොකු පිම්මක් පයින්. මොකද එතකොට තව කෙලස් දෙකක් සංයෝජන දෙකක් නැත්තටම නැති වෙනවා. කාමරාග පටික දෙක නැත්තටම නැති වෙනවා. එතකොට යෝගාචරයේ ජීවිතයේ සෑහෙන ලොකු ඒ වලතන් සාමාන්‍ය පසුකාලීන ආචාර්යවරු කියන්නේ සෝවාන් වීමේ සීලය අංග සම්පූර්ණ වෙනවා. අනාගාමී වීමේ සමාධිය අංග සම්පූර්ණ වෙනවා. නමුත් ප්‍රඥා සංග සම්පූර්ණ නැහැ. ඊට පස්සේ අනාගාමීදලා හරියත් මාර්ගය දක්වා රූප රාග රූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංකෝචන ධර්ම વિશે අලුත්ම නවකයක් වාගේ කතාක සතිය පිටුක නැති කෙනෙක් වගේ ආයෙ පටන් ගන්නවා. පටන් ගන්න ගියාට පස්සේ එයාගේ ප්‍රඥාව සම්පූර්ණ වීම අරිහත් මාර්ගයෙන් සිද්ධ වෙනවා. නමුත් ඒ උද්දම් භාගිය ඕරම් භාගිය සංකෝචන වලින් තියෙන කිසිම කරදරයක් එයා ළඟ නැහැ. නැති වෙන්නේ නැහැ කියන්නේ අනාගාමී මාර්ගයෙන් නැති කරලා. නමුත් ඒවත් තියනවද නැද්ද කියන එක සැකයන කාමරාග ව්‍යාපා කාම කාමරාග පටික දෙක අයින් කරාට උද්දච්ච චෛතසිකය තාම අරියත් මාර්ගයෙන් සම්පූර්ණ කළ නැති නිසා කෙලස් තියනවදෝ නැද්දෝ මේ පහ කර ඕරම්බාගේ සංයෝජන ඇත්තටම පහ වුණාද හේවණල තියනවදෝ කියන එක යෝගාචරයේ සැක හිටිනවා ඒ නිසා යෝගාචරය සැකේ වාසිය Tamanට අරගෙන ආධුනික මනසින් නැවත නැවත භාවනා කිරීමෙන් තමයි ඔළුව පැලිල්ල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව දුරුවන් කිරීම සිදු වෙන්නේ අරියත් මාර්ගයෙන් තමයි 100%ක්. නමුත් සෝවාන් මාර්ගයේදී පවා යාට විශාල සාන්තියක් එන්න පටන් අර ගන්නවා. එයා දන්නවා මං දැන් ආපසු නොයන එක බල්ල කට්ටයක් ඇල්ලුවා. මම ආය පායට යන්නේ. මම ඇති ආනන්තරිය කුසල කර්ම සිද්ධ වෙන්නේ. මගේ සීල දැන් අංග සම්පූර්ණයි කියලා ඉස්සරහට යන්න පුළුවන් ඒ ශක්තිය සර්වඥාන්සේ අරහත් ඵලය වගේම මේ සෝවාන් මාර්ග ඵලයේ සාරාණීය අවස්ථාවක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් යම් භූමියක් යම් භූමියක ජීව ඉඳලා එයා ඒ ජී බබා තැරලා පැවිදි වුණා නම් ඒක මේ ලෝකේ තියෙන ආශ්චර්ය ධර්මයක්. ඒකට සාරාණීය ස්ථානයක් කියලා කියනවා. මොකද කවුරක්වත් කැමති නැහැ. ඒ තමන්ගේ කුසුළු හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තය අතාරින්න. නැත්තම් සුළු හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තය අතාරින්න කැමති නැහැ. ඉතින් ඒක ඔය මොන මූල ධර්ම කිව්වත් හරියන්නේ නැහැ. ඒක සෑහෙන මේර්චි ගතියක් ඕනේ. ඒක එක සාරාණීය ස්ථානයක් විදිහට සර්වඥයන් සඳහන් කරන ඔබ ගීගී අතාරපු තැන සංසාරේ වැදගත් සම්දිස්ථානයක්. ඒ වගේම දෙවෙනි සංදිස්ථාන තමයි සෝවාන් වෙන්නේ. ඒ පුද්ගලයා පැහැදිලිවම දන්නා මගේ ප්‍රයත්නය සාර්ථකයි. තව වැඩ කොටසක් තිබුණාට දෙවෙනි සාරණී ස්ථානේ වෙන්නන්නේ සෝවාන් මාර්ගය. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ආර්යත් මාර්ගය. ඇත්තටම කියනවා නම් සෝවාන් විදලා ආර්යත් දක්වා එච්චරම අපි මේ වගේ යුනිවර්සිටි එකට ස්කෝලර්ෂිප් එකක් හම්බුනාට පස්සේ ඒක පේල්ඩේ කියලා ප්‍රශ්නයක් නැහැ නේ අපිට. ඕනේ ගියාට පස්සේ වැඩ කෙරුවත් පස්සේ පයි ගහලා ඊළඟට ඒක දාහනේ ඩිග්‍රී එක දීලාමනේ නැත්තම් යුනිවර්සිටි එකට ලැජ්ජයිනේ. දැන් මම යුනිවර්සිටි යනකොට මම එහෙම හිතාන ගියා. දැන් යුනිවර්සිටි ගියාට පස්සේ එළවන්නේ ඩිග්‍රී දීලාමනේ. මම ගිහිල්ලා අපිට මේ බොට්නු ගන්න මැඩම්ට කතා කරලා කිව්වා දැන් අලි මගුලක් වුණා මම දැන් විශ්වවිද්‍යාලය පාස් වෙලා දැන් මම මොකද කරන්න ඕනේ කිව්වා. නාටපන් යකෝ ඌට වැඩි කරන්න දෙයක් නැහැ. දැන් විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ඩිග්‍රිය දුන්නා වගේ තමයි. දැන් විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ආයෙ පොරි කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒකේ ලාභේ තියෙනවා. නමුත් අතාරින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි රහත් වුණත් අතාරින්නේ නැහැ. රහත් වුණාට පස්සේ ඒ කටයුතු දිග තිකන මොකද වරින් වර කෙලෙස් එන යන ගතිය තියෙනවා. ඒ කෙලෙස් වලට ගණන් ගන්න දෙයක් නැහැ. අපි දන්නවා 230 කරන්ට් එක වැදුනට හානි වුණාට 1.5 බැටරියක් කරන්ට් එක වැදුනට ඒක ඇඟට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒක පොඩ්ඩක් මෙන්න සෙල්ලම් කරන්න දෙනවා. 1.5 බැටරිය 4-5ක් එකට තිබ්බහම ඒ දැනෙන ගතියක් නැහැ. 12 volts ඉන්නට එහාට යනකොට යනකොට තමයි ඊට පස්සේ නෝ පොඩි උන්ට අත ගන්න දෙන්න එපා. ඒක ටිකක් dangerous කියලා. ඒක නිසා පොඩි එකා කියලා මොනම කරන්ට් එකක් අත ගන්න බෑ කොත් කිසිම වස්තුවක් නැහැ ලෝකේ කරන්ට් එකක් නැති. ඒ වගේ මේ කරන්ට් නැති වායස කරන එක නෙවෙයි අනතුරුදායක මට්ටමට එන්නා වගේ මේ කටයුත්තයි තියෙන්නේ. ඒක නිසා භාවනා කරන කෙනාට මේ පුළුල් චිත්‍රය දන්නවනම් එයාලා එයා ළඟ තියෙන විපස්සනා කරන කෙනා ළඟ තියෙන නැත්නම් විපස්සනා වි තියෙන පොදු ලක්ෂණ තමයි unassuming මොනම දෙයක්වත් අඳින්නේ නැහැ. මොනම දෙයක්වත් ලැබුණට මම කියාගන්නෙත් නැහැ, මගේ කියාගන්නෙත් නැහැ, මගේ ආත්මේ කරගන්නෙත් නැහැ. ඒක කවදාකවත් ලැබිච්ච தત્ත්වය අවචාවට ලක් කිරීමක් නෙවෙයි. අව탁ෂේරුවක් නෙවෙයි. ඒක කල යුත්තක්. ඒ කියන්නේ සයිවා නෝපදමන එක නේ ප්‍රශ්නේ. ජීවිත පරිත්‍යාගයෙන් උපදවනවා. කාය ජීවිත නිර්පේක්ෂව කියලා උපේනවා. උපේලා බලනවා ඊගාවකට යන්න නම් මේක ඊවහ යන්න දෙන්න නරකයි. ඉතින් මේ ගතිය උගන්නන එකම ලෝකේ තියෙන එකම නිකාය තමයි තේරවාද. අනිකුත් හැම එකම මේ ලැබපු ලබු තත්ත්ව වලට පාටි දාන ලෝකයක් තියෙනවා. ලබන්නත් ඉස්සර පාටි දාන. ඒ තරම්ම තුච්චයි මේ ලෝකේ තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක සියල්ලම තුච්චයි. අපි අවශ්‍යයි. සරුවඥාන්ස මේ අපිට දෙන්නේ ලැබෙන්න ලැබෙන්න ආඩිය වයන්. ලැබෙන්න ලැබෙන්න උණ ගහක් ලැබෙන්න ලැබෙන්න ඔළුව පල්ලයට හැරෙනවා වගේ. ඊ කරලකට කිරි වදින්න වදින්න ඔළුව පල්ලයට හැරෙනවා වගේ. ඒ මිනිස්යා තුළ මේ නිහතමානී ගති පහළ වෙනවා නම් අද දවල් අපිට ප්‍රශ්නයක් තිබුණා අපි හිස් තැනකට ගියාට ඒ ඉස්තන එක තැන ඉන්නා වගේ මට තේරෙනවා ඉතින් මොකද්ද මේක ඇති වෙන්නේ මේක භවංගේද මේක නැත්තම් හිත පටලවිල්ලක්ද කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා නමුත් ඒකට තමයි තේරෙනවා නම් මේ බහුල වශයෙන් එළිය කරන මගේ වචනවල හිස්පීමක් වෙනවා නම් ඉක්මෙන් නොනයි කියලා මට බයලජ්ජාව වැඩි වෙනවා නම් මගේ ක්‍රියාවල මෙච්චර නටන්න නැතුව මම මේක සාන්ත වෙන්න ඕනේ කියලා බයලජ්ජාව පිළිටනවා නම් ඒකෙන් මම මේ ගත කරන ජීවන රටාව පරිසරයට හානි වෙන්නේ නැතුව සත්ව හානි කරන්නේ නැතුව මම බඩගෝස්තරයක් ගන්න විතරක් මේක නිහතමානී වෙන්න ඕනේ කියලා Tamanට සදාචාර වගකීම එනවනම් අරක නැතුණාට මේකෙන් අහුවෙනවනේ අපට මේක වෙනසක් වෙනවයි කියලා. අන්න ඒ ටික තමයි ලෝක සාන්තියට හේතු වෙන්නේ. ඇතුළත හේතු වෙන්නේ තමයි ආකාසානංචායතන විඥානංචායතන. ඒකෙන් ආකින්චඤ්ඤායතන ඒක පස්සේ නේව සංඥා නාසඤ්ඤායතන කියලා කෙනෙක් කොම්ප්‍රොමයිස් කරනවා. සාමාන්‍ය කෙලෙස් ප්‍රමාණ තුනට ඒක ප්‍රශ්නයක් නෑ ඒක මම දන්නවා. මෙන්න මේ ticket යනකම් සර්වඥන්සේ සඳහන් කළා තියෙනවා සප්පුරුෂ සූත්‍රයේ මේ හැම එකක්ම මාන්නේ ඇති කරලා කෙලෙස් උපදවන්න ඉඩ තියෙනවා. අපි නැවතත් කියනවා සීලේ නැති කෙනාට වැඩිය සීලේ රකින්න කෙනා සීලේ නිසා මාන්නේ ඇති කරන කෙලෙස් උපදිනවා අසප්පුරුෂයි කියලා කියනවා. සීල සමා දාන සීල දෙකමත් කරලා භාවනා නොකරන ඉන්න එක්කනට වඩා භාවනා කරපේකනාට හිතනවා මට දැන් සීල විතරනේ සමාධියක් කියනවායි කියලා. මේ සමාධිය තමයි ඔය රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියන්නේ මේක මාන්නයක් කරගත්තොත් සමාධිය නැති කෙනාට වැඩි කෙලෙස් උපදවන නිසා මේ වගේ දේවල් වලට මාන්න කරන එකට අසත්පුරුසයි කියලා. ඒ ලස්සන බුදුහාමුදුර සඳහන් කර තිනවා රූප ධානයේ සහිත මේ අසත්පුරුසයයි කියලා. අපි නම් කට ඇරලා කියන්නත් බයයි බුදු අම්මේ මේ ධානන් ලකුවේ කරා බුදු ආමරෝ කට හොදලා කියනවා මේ චතුර්ථ ධානලාභී මේ අසප්පුරුෂයා. ඒකට මාන්නක් කරනවා. කෙලස්. ගිදිනවා අකින්චඤ්ඤායතට වෙනවා. ඉන කියනවා මේක ලැබුවේ මේ අසප්පුරුෂයා. ඒ බුදුහාමුදුරු ස්ත්‍රීලිංග පදේ පාවිච්චි කරන්නේ නැහැ ඒකට. අසප්පුරුෂයාම පාවිච්චි කරන්නේ මේ ෆයිට් කර တဲ့ ගොල්ලන් කාන්තාවන්ට එතනත් ෆයිට් කර တဲ့ ගේ අසපුරුෂී කියලා කියන්නේ නැති බුදුහාම කියලා ඒකත් ඕනනම් දාතයි. නමුත් අදහස තේරුම් ගන්න මේ සෑම දෙයක්ම ලැබෙන්න ලැබෙන්න කටුසය කරේ කතරම් බැඳා වගේ කෙලෙසක් වෙන්න ඉඩ තියෙනවා. මේ කෙලෙසේ කපණ්ඩයි අපි මේ සාමූහික ප්‍රයත්නයක් කරන්නේ, නිහතමානී වෙන්නේ, එහෙම තමයි නෝපදවයින් එක නෙවෙයි. උපදවනවා. උපදෝන උපතෝන ගමන් බලන්න නිහතමානී වෙනකොට මේ ලැබෙන කිසි දෙයක් Tamanට බාධා වෙන්නේ නැහැ. ඉතින් මේ ගැටේ තමයි මේ පාරායන වර්ගයේ විසඳන්නේ. ඒ පාරායන වර්ගයට සම්බන්ධ වෙච්ච හැම කෙනාම ඊටු ඒවා ටික සම්පූර්ණයි. ධ්‍යාන ලැබලා තියෙනවා. නමුත් බුදුජානනාංශ ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සර්වචන්නාංශල ඒකට කොතපලන් දන්න දෙයක් තියෙනවා. ආශිර්වාද ගන්න දෙයක් තියෙනවා. සල්ලම් කරන දෙයක් තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි මේ කාමභෝගීව ඉන්නකොට. මට මේ රාව රූප බලන්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ කියනකොට කවදාකවත් මේ පැත්තට යන්න බෑ. ඒ නිසා මේ මේ තැනට ආපු එක නම් හිතා ගන්න ඕනේ අපි මේ පිළිබඳව දැනටමත් මේ අරගෙන තියෙන පියවර ටික ඒකම ඇති සාසනයෙන් අපිට ලැබෙච්ච ලාභෙට. ওই පුංචි අන්තිම කෙලවර නොලැබුණාට දැන් අපි ලබාගෙන තියෙන ටික පිළිබඳ නිහතමානී වෙමින් ඒක සුදුසුකමක් පදරමක් කරගත්තේ නැත්නම් ඉදිරි ගමන අසත්පුරුෂ වෙන්නේ ඉතිතියි. අසත්පුරුෂය කියලා කියන්නේ බුදුරජාණන් මේ සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන අයට විතරක්ම නෙවෙයි. සීලයේ සහිත අසත්පුරුෂය බුදුහමර පෙන්නලා දීලා තියෙනවා. සමාධියේ සහිත අසත්පුරුෂය පෙන්නලා දීලා තියෙනවා. රූප ධ්‍යාන අරූප ධ්‍යාන. එතෙන්ට යනකම් අපි හැම කෙනෙක් එක්කම අපිත් යන කතා කර කර ඒ කොල්ලන්ගෙන් දැනගන්න ඕනේ මගේ මේ හැසිරීම නිසා මේ සමාජ ධර්ම පැත්තෙන් බලනකොට ඕගොල්ලන්ට පේනවද මා තුළ මේ අං ආපු ගතියක් ආඩම්බර වෙන ගතියක් එහෙම නැත්නම් මාන්නකාර වෙන ගතියක්, කුහක ගතියක්, වංචනික ගතියක්, ෂට ගතියක්, මායාවී ගතියක් ඒක Tamanට කවදාවත් දෙන්නේ නැහැ. ඒකට අනිවාර්යයෙන්ම කන්නඩියක් ඉස්සරහට යන්න ඕනේ. Tamanගේ ප්‍රകൃතිය දකින්ද කන්නඩියක් ඉස්සරහට යන්න තු බෑ. රූපාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. ඒ නිසා ඒ ශ්‍රියාව බලන්නේ කැඩපතට වෙලීලයි. සෝභාලංකාරයේ මූණේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි මේ අපිත් එක භාවනා කරන ටික තමයි කැඩපත. අපි සම්බ්‍රහ්මචාරින් වහන්සලා තමයි අපේ කැඩපත. ඒ නිසා ඒගොල්ලෝ අපිට දොස් කියනවා නම් ඒගොල්ලෝ අපිට ස්තුති කරන හැම එකේක වටිනාකමක් තියෙනවා. සමහරු නාස්තිකයි අසපුරුෂයි. සමහරු නෑ සමහරු කියනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ අජත්ත බහිද්දා සංසන්දනේ නැතුව Taman විසීම Taman අටවගත්තොත් ඒ මං අහවලයි කියලා බොහෝ විට ඒක වැරද්දක්. බොහෝ විට ඒක වෙච්ච නැති එකක්. ඉතින් ඊට පස්සේ ඒ කෙනාට ඒක ගහපා දෙන්නම මුළු ජීවිතේම කාලකන්නිය. ඊට වැඩිය හොඳයි Taman කරව බනිනකොට අනික් ගොල්ලෝ ඇවිල්ලා කියනවනම් උඹ දිහා බලනකොට උඹ මොකද මේ බොහොම tempak ගතියක් පේනවා. මේ පැත්තකට වෙන ගතියක් තියෙනවද? නෑ නෑ. එහෙම එකක් නෑ. මම මේ ඊරා පොඩ්ඩක් නිඳ කියන සීසයි මට මේක ප්‍රශ්නේ තියෙනවා. නෑ මං එහෙම නෑ. මං සාමාන්‍ය විදිහට පෙන්වන්න පුළුවන් තරම් සාමාන්‍ය දෙයක්. ඒකට බාහිරින් තරන්ට අනිවාර්යයෙන්ම ඒක ස්ථිරසාර වෙන ගතිය. ඒකට බාහිර ඉන්න කට්ටිය බෞද්ධයෝම වීතු වෙන්න ඕනේ. බාහිර ඉන්න කට්ටිය භාවනා කරන්න ඕනේ මේ පොඩි දරුවෙකුට පවතින ඌ ඇඳලාද කියන එක. ඇඳලා ඉන්න එක ටක් ගන්නවා පොඩි එකා හිතනවා මුදුන වෙන්න හදනවා. අයියා වෙන්න හදනවා. ඒකට භාවනා කරන්න ඕනේ නැහැ. ඒක අපිට හම්බෙලා තියෙන බාහිරෙන් අපිට හම්බෙලා තියෙන ආශිංසනයක්. ඒ නිසා අපි ඒකට ඉඩ තියාගෙන යන්න ඕනේ. ඒකයි මේ සාමූහික භාවනාවේ අපිට තියෙන ලාභේ. අපිත් එක්ක භාවනා කරන හැම කෙනෙක්ම අපට අපේ ප්‍රകൃතිය විදහාපාන දර්පණයක් ප්‍රතිබිම්බයක් වෙනවා. එහෙම තියෙන වෙලාවක ඒ සමගිය භාවනානන්ත සමග්ගානන්ත පෝසුකෝ කියලා බුදුරජාණන්සේ බොහොම අගය කරලා තියෙනවා. භාවනා කරන්න අතර සමගිය තියෙන්න අර උසස් මියා පහත් ඔය කියන කරා තියෙන මේ කියන කරා තියෙන ඒ කතා බෑ. ඒ මනුස්සෙන්ට ඒ තේරෙන සමාජ ධර්මයේ තමයි තේරුම් ගන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඇතුලේ ප්‍රශ්නක් තියෙනවා. මේකට තමයි විනය කියන්නේ. බුදුජානක සඳහන් කර තිනවා විනය සන්දෝෂෝ ධම්ම සන්දෝෂා ධම්ම සන්දෝෂෝ විනය සන්දෝෂා. යාට මේ පිරිසත් එක්ක ඉන්නකොට සමාජ ධර්ම උල්ලංඝනය කරනවා නම් යාළඟ විනය ධර්මයක් තියෙන්න බෑ. ධර්මයක් තියෙන කෙනාට සමාජ ධර්ම උල්ලංඝනය කරන්නත් බෑ. නිසා විනය දෝෂ සහිත නම් ධර්මයේ දෝෂ සහිතයි. ධර්මයේ දෝෂ සහිත නම් විනය දෝෂ සහිතයි. විනය දෝෂය අපිට වෙන්නේ වැඩ කරන අය අපිත් එක්ක ඉන්න කට්ටිය. නැත්නම් මං කියන විදිහට කරන්නේ කරන විදිහට කියන්නේ ඒ නිසා මේ වගේ පිරිසක් එක්ක මේ භාවනා වැඩ පිළිවෙලට යෙදෙන්න ලැබීමම පිටක්. මේක තමයි අපිට හෙට නැති වෙන්නේ. අපි ගාඩ කියලා වැටෙන්නේ මනින කිරණ ලෝකයකට. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ ඒගොල්ලෝ කියලා කෙරුවට මැන්නට මම පුළුවන් තරම් විනිශ්චය කරන්න නැතුව හදිසි වෙන්නේ නැතුව පුළුවන් තරම් පැල්ලක් වෙන වෙලාවේ ගිලිලා බේරෙන කෙනෙක් වගේ අරස කරන්න දන්නේ නැත්නම් මේ මේ රිට්‍රීට් එක තන්නේ කරන ආස්තියක්. එහෙමනම් මේ රිට්‍රීට් එකෙන් ප්‍රශ්නයක් උපයදලා තියෙනවා. මේක ප්‍රශ්නයක් උපදන්නේ උත්තරයක් උපයන්නේ. එළියට ගියාට පස්සේ අපි හැසිරෙන ක්‍රමය අපි වෙනද ගත කරාට වැඩි ජීවිතය පස්සද්ධියට බර නැවුම සාන්තව තත්ත්වයකට ගතකරන මේකයි බුදුහාමර අපිට ඉදිරිපත් කරේ. නිසා මේක ප්‍රශ්නයක් වෙන්න බෑ. නිසා මම හිතනවා මේ කියන යෝනිසමංස්කාරය නැත්නම් මේ කියන සම්මා දිට්ඨිය ඇතිව භාවනා කරන එක හරිම ලේසියි. මේක නැතුව අපි මොන උග්‍ර භාවනා කරත් ඒක නිතරම ඇහිදල් කූඩේකට වතුර පුරවන්න වගේ. ඒ නිසා මේ දවස් 10 ඇතුළත අපි මේ තාම අමාරුයි. උපයාස අපයා ගන්නත් මේ සියලු හැකියාවල් මේ ඉදිරියට එන දවස්වල නැත්නම් ඉදිරියට එන අත්දැකීම් වල ඉදිරියට එන සංසිද්ධි වලදී උපරිමේ පාවිච්චි කරලා එහෙම නැත්නම් ඊ타මත්ම අප්‍රමාදීව පාවිච්චි කරලා සතියෙන් යුක්ත පාවිච්චි කරලා එනේන චිත්තක්ෂණයට නැවුම මොන දීමේ ශක්තිය සියලු දිනාට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ඒක ධර්ම දේශනාවලියෙත් නිමාව වශයෙන් සටහන් වෙනවා. අසු සියලු දිනාටම තෙරුවන් සරණයි.